මනෝකාය සහ මරණය අන්තරාභවය මළගිය ඥාතීන්ට පින්දීම සම්පාදක ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය මහා කම්මට්ටානාචාර්ය ශ්‍රී ජිනවංශ ඥානාරාම වංශාගතංශ සද්ධර්ම වාගීස්වරාචාර්ය අතිගරු පූජනීය නා උයනේ අරිය ධම්මාභිදාන අනුනායක මාහිම් පාණන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා මනෝ කාය ප්‍රශ්නය මනෝකාය අද සමාජයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ මාතෘකාවක්. කෙනෙකුගේ රූපකාය තිබියදී මනසෙන් මවාගත් සියුම් කයකින් ගමන් කළ හැකි බව බොහෝ දෙනා කියනවා. අපේ රටේ විශ්ව කීර්තියට පත් වූ භික්ෂූන් වහන්සේ නමක් මනෝකායෙන් ඇවිද්ද වග පත්තරවලත් කියා තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපනා හිමියන්ගෙන් විමසූ පසු මෙසේ පිළිතුරු දුන්නා. පිළිතුර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මනෝමය කාය කියන වචනය භාවිතා වෙලා තියෙනවා. ඒ හැර මනෝ කාය කියලා පිටකත්‍රයේ කොතනකවත් නැහැ. ඒකේ වචනාර්ථය හෙව්වොත් මනමේව කායෝ මනෝ කායෝ කියලා කියන්න වෙනවා. සිතම කයක් කියන එකයි තේරුම. මනෝකාය කියලා එකක් බුද්ධ ධර්මයේ කොතැනකවත් නැහැ. මනෝමය කාය කියන එක තියෙනවා. මනෝමය කියන්නේ සිතෙන් නිපදෙනා කය. දැන් අපි ස්වර්ණමය, රජතමය, දාරුමය යනුවෙන්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 මනෝමය 이르දිය 3 විකුර්ණ 이르දිය අදිෂ්ඨාන 이르දිය කියන්නේ ඉන්න තැනින් වෙනස් නොවි වෙස් බලා ගන්න නැතිව නොපෙනී යන්නේ නැතිව කෙසඟක්වත් සෙලවෙන්නේ නැතිව අදිෂ්ඨාන බලයෙන් යම් යම් දේ කරනවා මහ පොළව ජලාශය කරනවා ජලාශය මහ පොළව කරනවා අදිෂ්ඨාන බලයෙන් එබඳු 이르දි පෑම අදිෂ්ඨාන irdiyaයි. විකුවර්ණ irdiya කියන්නේ විවිධ පෙළහැර පෑම. නොපෙනී යනවා, පෙනි පෙනී යනවා, පොළවේ කිමිදෙනවා, අහසේ යනවා. එවැනි irdi පෑම විකුවර්ණ irdiyaයි. මනෝමය irdiya කියන්නේ තමා හා සමාන ආත්ම භාව මවා පෑම. කෙස්ගහක්වත් වෙනස් නැතිව තමා හා සමාන ආත්ම භාව මවාපෑම. ඒ මවාපාන ආත්මයට සිතක් නැහැ. චිත්තජ රූප නැහැ. ඒක මවාපෑමක්. පින්නතුන් අහලා ඇති නේද අපේ බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑව බව. යමා මහ පෙළහැර පාන විට නිර්මිත බුදුරුවක් මවා ගන්නවා. නිර්මිත බුදුරුව ලවා ප්‍රශ්න කරනවා.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 එක්ක එන්න කියලා. පණවිඩකරු ගිහින් බලන විට මුළු ආශ්‍රමයේම දහස් ගණන් භික්ෂූන් ඉන්නවා. පස්සේ දුවගෙන ඇවිල්ලා කියනවා එක්කෙනෙක් නෙමේ දහස් ගණනක් ඉන්නවා කියලා. එතනදී වදාලා චුල්ල පන්තක නම එක්ක එන්න කියලා. දෙවනවර යනකොට මම චුල්ල පන්තක මම චුල්ල පන්තක කියමින් දහසක් දෙනාම කීවා. පණිවිඩකරු ආයිමත් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එවිට බුදුරජාණන් වහන්සේ නැවත වදාලා විහාරයට ගොස් සිවුරු කොනින් අල්ලා ස්වාමීන් වහන්සේට වඩින්න කීවා කියලා එක්ක එන්න කියා. මොකද මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ අරහත්වය ප්‍රකට වෙන්න චුල්ලපන්ත දහසක් මවා පෑවා. මෙසේ තමා හා සමානව ආත්ම භාව මවා පෑමට කියනවා මනෝමය 이르දිය කියලා. අපේ බුදු සසුනේ සෙනසුන් පනවන භික්ෂූන් අතර අග්‍ර දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේ රාත්‍රියක හරි ආගන්තුක භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා අපිට ඉසිගිලි පර්වතයේ හරි ආසන ඕනේ අපිට වේහාර පර්වතයේ ආසන ඕනේ කීවහම අවශ්‍ය නම් දබ්බමල්ල පුත්‍ර හිමිවරු 10 දෙනෙක් මවා ගන්නවා. මවාගෙන උන්වහන්සේලා ඒ ඒ තැන්වලට එක්ක යනවා. ඒ වාගේ තමා හා සමාන ආත්ම භාව මවාපෑමේ අභිඥා බලයට කියනවා මනෝමය 이르දිය කියලා. එය භාවනා වඩා උපදවා ගත යුතු දෙයක්. භාවනාව වඩා අභිඥාබල නූපද වූ පුද්ගලයන්ට මේ මනෝමය කාය මවන්නට හැකියාවක් නැහැ. කර්ම විපාක 이르දිය කියන්නේ දෙවියෝ, බ්‍රහ්මයෝ, දිව්‍ය නාගයෝ, දිව්‍ය ගුරුලෝ, අසුරයෝ බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. ඒ වන විට ඒ ඇත්තන්ගේ යොදුන් ගණන් උස ශරීර වෙනුවට මිනිස් ප්‍රමාණයේ ආත්ම භාව මවා ගන්නවා. එතන තියෙන්නේ අභිඥා බලයක් නෙමෙයි. පුණ්‍ය 이르දියක්. එම කර්ම විපාකජ පුණ්‍ය 이르දිය නිසා තමාට කැමති කැමති ආකාරයට වෙස් වලා ගන්නවා. තමා ඉන්න තැන ඉඳන් වෙන කෙනෙක් යවනවා නෙමෙයි. තමාම එනවා. ඒ වාට කියනවා පුණ්‍ය 이르දියෙන් ලබාගත් මනෝමය කාය කියා. ඒ හැර මේ ශරීරයෙන් තොරව හිත පමණක් කයක් බවට පත් වෙලා ඇවිදීමක් ලෝකේ කොතැනකවත් නැහැ. එහිම දෙයක් බුද්ධ ධර්මයේ තියෙන්නට බෑ. මොකද්ද හේතුව? අපි මේ ජීවත් වෙන්නේ පංච වෝකාර භවයේ. වෝකාර කියන්නේ ස්කන්ධ පහට. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ ස්කන්ධ පහ නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ භවයට කියනවා පංචවෝකාර භවය කියා. අසඤ්ඤ ලෝකය හැර අරූප ලෝක සතර හැර පංචවෝකාර භව 26ක් තියෙනවා. ඒ භව 26ෙහි සිත පවතින්නේ වස්තු රූපයක් ආශ්‍රය කරගෙනයි. මනුලොව වස්තු රූප හයක් තියෙනවා. හෘදේ වස්තුව, චක්කු, සෝත, ඝාන, જીවහා, කාය වශයෙන් මෙයින් හෘදය වස්තුව චක්කු, සෝත, ඝාන, જીවහා, කාය යන පහට තිබෙන්නේ සිත් 10ක් පමණයි. අනෙක් සියලුම සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙනයි. හෘදේ වස්තු රූපය ඇසුරු නොකර පංචවෝකාර භවයේ සිතක් කවදාවත් පවතින්න බැහැ. දැන් අපේ බුද්ධ වචනයේ තියෙනවා දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධනා මේ ගාථාව අටුවාවේ තෝරනවා සිත දුර ගමන් යනවා කීවේ තමන් යෑම නෙමෙයි දුර පිහිටි අරමුණු ගැනීමයි සිතට කෙසඟක්වත් ගමන් කරන්න බැහැ. මොකද්ද කාරණය? අසුරු සැනක් ගහන කාලයක් තුල සිත කෝටි ලක්ෂ වාරයක් ඉපදෙනවා, බිඳෙනවා. ගමන් කිරීමට බැරි එක හේතුවක් උපන් තැන බිඳෙනවා. වස්තු රූපයකින් තොරව සිත පවතින්න බෑ. එවිට මේ රූපකාය මෙහෙම තියාගෙන නාමකය ඇවිදිනවා කීවොත් ඒක බුදුරජාණන් වහන්සේ නොදුටු නාමකයට පමණක් ඇවිදින්න බෑ. අරූපලෝ පමණයි නාමකය පමණක් තියෙන්නේ. ඒකට ඇවිදින්න බෑ. අරූපී බ්‍රහ්මයන්ට දිවස් නැහැ. 이르දිවිද නුවණ නැහැ. පෙර ආත්ම බැලීමේ නුවණ නැහැ. අභිඥා පහෙන් කිසිවක් නැහැ. ඉන්න තැනින් එහා මෙහා යාමක් නැහැ. යන්න තැනකුත් නැහැ. පේන්න දේකුත් නැහැ. බණ අසන්නත් බෑ. බුදුන් දකින්නත් බෑ. ඒකයි එතන ආර්ය සත්‍ය අවබෝධ කරන්න බැහැ කීවේ. සෝවාන් වෙන්න බැහැ කීවේ. ඒක නිසා පංච වෝකාර භවය නැමැති මේ භව 26ට අයිති කෙනෙක් කයින් වෙන් වෙලා සියුම් කයින් හෙවත් මනෝකායෙන් හැසිරීමක් නැහැ. එබැවින් මනෝකාය කියලා දෙයක් බුද්ධ ධර්මයේ කොතැනකවත් නැති බව අභීතව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟව ප්‍රකාශ කරනවා. ප්‍රශ්නය මනෝකාය මාතෘකාව අද සමාජයේ ඉතා ප්‍රසිද්ධ දෙයක්. ධර්මය ගවේෂණය කරන බොහෝ දෙනෙක් මේ මනෝකාය පිළිබඳ කතා කරනවා. බොහෝ දෙනෙකුට මෙය ගැටලු සහගත දෙයක් වී තිබෙන්නේ. අපේ රටේ ලෝක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මනෝකායෙන් ඇවිද්ද බව පත්තර වලින් පොත්පත්ින් ප්‍රසිද්ධ කළ නිසයි මේ අදහස ආවේ. මනෝකාය කියා දෙයක් නැත්නම් අපේ රටේ බහුශ්‍රත හිමිවරු මේ ගැන මෙතරම් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කරන්නේ ඇයි? පිළිතුර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 මතු ජීවිත තුළදීත් නිවන් දකිනා තුරා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයට පටහැනිව කිසිම වැරදි සිරිතක් අනුගමනය කරන්න නොවේවා කියලා. බොදු බහ ජනතාවද නිසි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබී සම්මා දිට්ඨිය පහළ වේවා කියා අපි ආශිංසනය කරමු. ප්‍රශ්නය මනෝකාය සම්බන්ධව කියන සංසාර මන්දිරය වැනි බොහෝ පොත්වල සඳහන් අයුරින් සැත්කම් කරද්දී ආසේ මනෝකායෙන් බලාගෙන සිටින වග පැහැදිලි කෙරෙනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස. පිළිතුර අපේ ලංකාවේ ඉන්නේ පේන කියන කපු මහත්වරු. බොහෝ උසස් දෙවියන්ගේ නම් කියමින් ශාස්ත්‍ර කියනවා. අන්න ඒ වාගේ එකක් තමයි ඔය කතාව. අද කාලේ සමහර යෝගාවචරයෝත් ඉන්නවා කවුරු හරි ලෙඩෙක් ආවහම ආ මෙයා අහවල් කාලේ අහවල් අකුසලය කරලා තමයි ඔය ලෙඩේ හැදුනේ. ඕකට අහවල් පිළියම කරන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ පුද්ගලයා ගැන විශ්වාසයක් තියෙන නිසා හොඳ ඥාන දර්ශනයක් තියෙන කෙනෙක් කියලා පිළිගන්නවා. මට මතකයි කුරුණෑගල පැත්තේ කෙනෙක් නුවරට ඇවිත් ජලාශයක නාන විට හිස හැප්පිලා මැරුණා. එයාගේ අම්මා ඒ යෝගාවචර භික්ෂුව ළඟට ගිහින් කීවා අනේ මේ අපේ එකම පුතා එයාට මේ මොන කර්මයක් කරලාද මෙහෙම වුනේ කියලා. එවිට පිළිතුරු ලැබිලා තියෙනවා පෙර ජාතියක නාන විට කෙනෙක් ගලේ ඇනලා මරලා. ඒ නිසා පුතාට පින් පිණිස පොකුණක් හදන්න කියලා. ඉන් පස්සේ ඒ අම්මා ඒ ස්ථානයේ පොකුණක් හැදුවා. එයා ඥාන දර්ශනයක් ඇති කෙනෙක්ද කියලා ඒ අම්මා දන්නේ නැහැ. ඒ වගේ දර්ශන තමා ඔය අහසේ සිට දැක්කයි කියන්නේ. ශල්‍ය කර්මයක් සඳහා වෛද්‍යවරු පැය ගානකට නිර්වින්දනය කරනවා. එය නිර්වින්දනයගත් ඖෂධය නිසා ඔහුගේ සිත අධිභවාංගයට වැටෙනවා. මනෝ ద్వාරික චිත්ත වීදිවත් වැඩ කරන්නේ නැහැ. මුළු කයම අක්‍රීයයි. දැනීමක් නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඔක්කොම අක්‍රීය වෙනවා. සිත භවාංගගතව පවතිනවා. මේ ශල්්‍ය කර්මයට භාජනය වන පුද්ගලයා කලින් අහලා තියෙනවා මේ ශල්්‍ය කර්මය කරන්නේ මෙහෙමයි. වෛද්‍යවරු ඇඳගන්නේ මෙහෙමයි. මේ විදියට මේවා කරන්නේ කියලා. ඊළඟට පැය 8ක නිර්වින්දනය කරනම් පැය 8 වෙන විට එකපාරටම සිහිය එනවා නෙමෙයි. ටිකක් සිහිය ඇවිල්ලා ආයෙත් නිින්දට වැටෙනවා. නිින්ද වැඩි. ටික වේලාවකින් සිහිය ඇවිල්ලා ආයෙමත් නිින්දට වැටෙනවා. පැය ගණනක් තිස්සේ අවදි වෙමින් නිින්දට වැටිලා ගිහින් තමයි පියවි සිහිය ලැබෙන්නේ. ඔය අතරේදී පියවි සිහියට සමීප වෙන්න කිට්ටුවට භවාංගයෙන් නැගිට එන විට අපිට සිහින දකින්නට ලැබෙනවා. සිහින කියන්නේ කලින් ගත් අරමුණු සිහිපත් වෙනවා. ඒකට කියන්නේ අනුභූතාරම්මන කියලා. අපි දන්න මහත්මයෙක් ශල්්‍ය කර්මයකට පත්වෙන්න කලින් බුදුගුණ සිහි කළා. එතුමාට සිහියේ නවදිවන විටම බුදුගුණ සිහි වුණා. මොකද නිර්වින්දණයට සමීපව ගත්තේ බුදුගුණ අරමුණු නිසා. නිර්වින්දණයට කලින් යම්බඳු සිතක්ත පහළ වෙලා තිබුණේ ඒක තවත් ඔත්පල වෙලා සිහියෙන් ආසන්න අවස්ථාවල සිහින දකින්නා වාගේ අරමුණු වෙනවා. ඒක තමා මතක හිටින්නේ. අදි නින්දෙන් ඉන්න විට කිසි දෙයක් මතක නැහැ. හොඳට අවදි වුණාම පස්සේ කියනවා මම බලාන හිටියා මෙහෙම කතර ගත්තා මෙහෙම කැපුවා මෙහෙම මැහුවා මේ විදියට සිදු වුණා කියලා කියනවා. සත්‍ය වශයෙන්ම ඒ කියන්නේ මනෝකාය අහසේ සිට දැක්කා නෙමේ අඩ නින්දේදී හිතට වැටිච්ච අරමුණු. අපි හීන දකිනවානේ. හීන දකින විට අපි අහසින් යනවා, පොළවෙන් යනවා, සෙල්ලම් කරනවා, නොඑක් දේ කරනවානේ. නමුත් ශරීරය මෙහි තියෙනවා. ඒ වගේ දෙයක් තමයි සිතින් අරමුණු ගැනීම තමයි ඔය කියන සෙල්ලම් ටික ඔක්කොම. මනෝ කයින් සක්මන් කළා කීවත් ඇවිදලා ආවා කීවත් ඔක්කොම සිතින් ගත් අරමුණු පමණයි. දැන් අපිට පුළුවන් තප්පරයකින් රුවන්වැලි සෑය ළඟට ගිහින් එන්න. එතනදී සිත ගියා නෙමෙයි. මෙතන සිට අරමුණු කරනවා. අපි තවතිසා භවන මේ ජීවිතයේදී දැකලා නැහැ. නමුත් අහලා තියෙනවා. දැන් ඒ අනුව තවතිසා භවනට ගිහිල්ලා වෛජන්ති ප්‍රාසාදේ බල්ලා එන්න පුළුවන්. සිතෙහි ගියා නෙමෙයි සිතට යන්න බෑ. සිත ආශ්චර්ය දෙයක්. දුර සිට අරමුණු පවා හිතට ගන්න පුළුවන්. අපි අපාය ගැන හිතන විට අපේ හිත දැන් අපායට ගිහිල්ලා භවාග්‍රේ කියන විට භවාග්‍රේට ගිහිල්ලා ඔය ඔක්කොම සිතින් අරමුණු ගැනීමයි කවදාවත් රූපයකින් තොරව නාමකාය සක්මන් කිරීමක් නැහැ සිතින් අරමුණු ගැනීමක් ඒ අහසේ සිට බලා සිටීම. ප්‍රශ්නය. අවසර ස්වාමීන් වහන්ස සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා කඩු කොපුවෙන් කඩුව එළියට ගන්නවා වාගේ තෘණ ගසක බඩේ එළියට ගන්නවා වාගේ මනෝමය කයක් නිර්මාණය කර ගන්නා බව. මේ උපමාවෙන් දැක්වෙන්නේ මොන වගේ මනෝමය කයක්ද? පිළිතුරු ඒක දක්වන්නේ ඇත්තටම තමා හා සමාන බව පෙන්වන්න විතරයි. එහෙම නැතුව මෙසේ තිබියදී එළියට ගන්න තවත් සියුම් කයක් එහෙම නෙමෙයි. අපි හිතමු කඩුවේ කොපුව පවතින්නේ යම් හැඩයකටද කඩුවත් ඒ හැඩයටමයි තියෙන්නේ. ඒ වාගේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ යම් බඳු උස මහත හැඩරුව වර්ණය වූවා නම් ඒ හා සමාන රූපයක් තමා මවන්නේ. බුදුරජාණන් වහන්සේ මනෝමය 이르දීන් බුදුරුව මවන විට උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආකාරයෙන්මයි මවන්නේ. නොයසේව ඝන ශරීරයෙන් සියුම් ශරීරයක් එළියට ඇදලා ගැනීමක් ගැන නෙමෙයි එතන සඳහන් වෙන්නේ. එසේ 이르දීන් තමා හා සමාන රූප මැවීම මනෝමය කාය කියනවා මිසක් එයට මනෝ කාය කියලා කියන්නට බෑ. ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ මනෝමය කය භාවිතා කළ අවස්ථා පිළිබඳ තව ටිකක් පහදා දුන්නොත් පිළිතුර බුදුරජාණන් වහන්සේ මනෝමය කාය භාවිතා කළ අවස්ථා බොහෝ වාර ධර්මයේ සඳහන් වෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ බේස කලාවනේ වැඩ සිටින අවස්ථාවේ මහා පුරුෂ විතර්ක 8ක් ඇති වුණා. ඒ සැනින් බුදුරජාණන් වහන්සේ මනෝමය කයින් එතනට වැඩමවලා දහම් දෙසුවා. ඒ වගේම හිටි හැටියේ දෙව්ලොවට බඹලොවට අපායට වැඩමවන්නේ පාගමනින් යනවා නෙමෙයි. මනෝමය කයින්. 이르දීනුයි වඩින්නේ. යමාමහ පෙළහර පෑමේදීත් එහෙමයි. බොහෝ අවස්ථාවල මනෝමය කාය භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන් හත්වෙනි වස්සාන කාලය තුල තවතිසා දෙව්ලොවට වැඩමවා අභිධර්ම දේශනාව සිදු කරද්දී දිනපතා පිණ්ඩපාත වඩින වේලාව සලකා මෙතෙක් ධර්මය දේශනා කෙරෙත්වා කියා අදිෂ්ඨාන කරලා නිර්මිත බුදුරුවක් මවලා ඒ දේශනය පවත්වන්න සලස්වලා තමන් වහන්සේ 이르දියෙන් වඩිනවා උතුරු කුරු දිවයිනට. දානේ පිළි අරගෙන අනෝතප්ත විල ළඟට වඩිනවා. එතනදී පෑන් පහසු වෙලයි දන් වළඳන්නේ. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ වැඩලා උපස්ථාන කරලා දන් වළඳා අවසානයේදී අහගන්නවා දවස පුරා දෙසූ දේශනාවල සංක්ෂිප්ත කොටස ආයෙමත් භාග්‍යවතුන් වහන්සේ තවතිසා භාවනට වඩිනවා මේ විදියට තුන් මාසයක් අනුවාරයක් මනෝමය කය මවලා තියෙනවා එහිදී ඔය අතර සිටින රහත් වූ බ්‍රාහ්මයෝ සහ මහේශාක්‍ය දෙවිවරු දන්නවා දැන් මේ සිටින්නේ නිර්මිත බුදුරුවක් කියලා. නමුත් දේශනාව කෙරෙහි සිත් යොමු කර අතරක් නෑර දේශනා වෙන ධර්මයට සවන් යොමු කරන බොහෝ දෙවිවරුන්ට වැටහෙන්නේ නැහැ මේ නිර්මිත බුදුරුවක් කියලා. චතුත් අධ්‍යානික අභිඥා බල 이르දිය නිසා මෙසේ බොහෝ වාරවල බුදුරජාණන් වහන්සේ මනෝමය කාය භාවිතා කළා තියෙනවා. ප්‍රශ්නය කර්ම විපාකජ 이르දිය හෙවත් පුණ්‍ය 이르දිය පිළිබඳව මේ වෙලාවේ මට ගැටලු සහගත තත්වයක් ඇති වෙනවා. ගරු ස්වාමින් වහන්සේ නාගයෝ ගුරුලෝ තිරිසන් ශරීරය ලැබුවේ යම් අකුසල ශක්තියක් නිසානේ. ඉතින් ඔවුන් කොහොමද කුසල ශක්තියකින් ලැබිය යුතු මිනිස් කයක් මවා ගන්නේ? පිළිතුර එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා දිව්‍ය ගුරුලෙක්. මිනිස් වෙසින් ඇවිත් වැඳලා කීවා ස්වාමීනි මම ද්වයාකාරී කියලා. ද්වයාකාරී කියන්නේ කුසල් අකුසල් දෙකම කරගත් නිසා තිරිසන් ආත්මයේ ඉපදුන නමුත් දිව්‍ය සමාන සැප විඳිනවා. දැන් ඔය දිව්‍ය නාග, දිව්‍ය ගුරුලු කියන අය ද්වයකාරී. මනුලෝ ඉන්නවා නේද සුරා වෙළඳාම් කරන අය. ඒක මිත්‍යා ආජීවයට වැටෙන අකුසලයක්. ඊළඟට ඒ ලැබෙන මුදල් වලින් දන් දෙනවා. විහාරස්ථාන දියුණු කරනවා. කුසල් රැස් කරනවා. මරණාසන්න අවස්ථාවේ අකුසලය සිහිපත් වුණා නම් එයින් දුගතියක ඉපදෙනවා. දුගතියේ ඉපදිලා ඊට පස්සේ කුසල විපාකයේ වශයෙන් සැප විඳිනවා. සමහර ලොකු බංගලාවල ඉන්නවා මිනිස්සුන්ට වඩා හොඳට සැප ලබන බල්ලෝ. එයාට හොඳට කන්න බොන්න දෙනවා. නාවනවා. බල්ලට වෙදකම් කරන්න වෛද්‍යවරයෙක් පවා ඉන්නවා. මොකද මේ ඌ බලු ආත්මේ උපදින්නේ අකුසල විපාකයක් නිසා. නමුත් මේ තරම් සැලකිලි ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. මේ ළඟදී එක මහත්මයෙක් මට කීවා ස්වාමීන් වහන්ස අපි මෙච්චර මිනිසුන්ට පින් කරන්න කියනවා මිනිස්සුත් පින් දහම් කරනවා ඒත් බෞද්ධයෝ කොච්චර දුක් විඳිනවද මේ කිසිම පිනක් දහමක් නැති අන්‍ය ලබ්ධිකයෝ කොච්චර සැප විඳිනවාද ඉතින් මම කීවා මහත්මයෝ අපි ඒ ගැන ආශා කරන්න අවශ්‍ය නැහැ ජාතක පොතේ තියෙනවා මුනික ජාතකය එක වෙලෙන් දෙකුට හිටියා කරත්තය අදින ගොන් දෙන්නෙක් එක් ගොනෙක් පෙරුම් පුරාගෙන එන අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ දෙන්නට හැමදාම ආහාරයට දෙන්නේ පිදුරු පුන්නක්කු ආදිය මේ ගෙදර හදනවා ඌරෙක් ඌට රස මියුරු කැවිලි පෙවිලි ප්‍රනීත ආහාර නිතරම කෑමට දෙනවා එතනදී දෙවනි ගොනා කියනවා අනේ බලන්න අයියේ අපි මෙච්චර මහන්සි වෙලා බර අදිනවා රෑ දවල් නැතුව වැඩ කරනවා ඒත් අපිට කන්න දෙන්නේ දිරච්ච පිදුරුයි පුන්නක්කුයි අර ඌරා ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ කකා බුදියනවා ඒත් එයාට කොච්චර සලකනවාද එතනදී බෝසතාණන් වහන්සේ කීවා මල්ලි ඕකට ආශා කරන්න එපා ආතුරානං බුංජති. ඕකට කියන්නේ මර බත් කනවා කියලා. ඔහොම ඉන්නකොට තව ටික දවසක් ඔන්න වැඩි දවසක් ගියේ නැහැ. ගෙදර මංගල උත්සවයක් ආවා. මේ ගොනුන් දෙදෙනා දැක්කා අර ඌරා මරලා මස් කරලා ගේ පිටුපස මැස්සක් උඩ තියලා තියෙනවා. බලන්න මල්ලි මං කීවේ එක දැන් තේරුණාද? කැවුම් කිරිබද්දිදී හැදුවේ ඕකට තමා. අපටත් කැවුම් කිරිබත් දුන්නොත් ප්‍රණීත ආහාර දුන්නොත් අපිට ඕක වෙයි කියලා අයියා කිව්වා. ඒ මුනික ජාතකය. මම ඒ මහත්තයාට කීවා අපි කොච්චර දුක් විඳලා හරි අඬ අඬා හරි ධර්මයේ හැසිරෙනවා. සිල් රකින්නවා. පවින් වැළකීලා ජීවත් වෙනවා. දුකසේ නමුත් දැහැමින් ජීවත් වෙනවා. ඒක අපිට හොඳයි. යම් දවසක අර මස් කරපු ඌරට වගේ අකුසල් කරන ඇත්තන්ට විපත්ති වෙනවා. දුකසේ නමුත් කුසල් කළ ඇත්තෝ මතු සැපයට යනවා. ඒ නිසා ද්වයකාරී වීම සුදුසු නැහැ. දැන් පුණ්‍ය irdiye පිළිබඳවත් පැහැදිලි ඇතිනේ. මරණය ප්‍රශ්නය පුද්ගලයෙකුගේ මරණය සිදුවන්නේ කොහොමද? පිළිතුර කෙනෙකුගේ මරණය සිදුවෙන්න ආසන්න වෙන විට චිත්තක්ෂණ 17ක් තිබියදී කර්මජ රූප කලාප ඉදීම නවතිනවා. හෘදය වස්තු රූපය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට දුබල වී යනවා. ඒ වේලාවේ ජවන් 7ක චිත්ත වීතියක් ගමන් කිරීමට කල් මදි නිසා ජවන් පහක චිත්ත වීතියක් ඇති වෙනවා. ඒකට කියන්නේ මරණාසන්න ජවන් වීතිය කියලා. මේ ජවන් වීතියට කර්ම බලය අනුව ඒ ජීවිතයේ සිදු ගරු කර්මයක් තිබුණොත් ඒක සිහි වෙනවා. එසේ නැත්නම් සමීප අවස්ථාවේ කළ කර්මයක් ආසන්න කර්මයක් සිහිපත් වෙනවා. එසේත් නැතිනම්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 ජවන් සිතට අනතුරුව භවාංග සිතත් ඊළඟට චුති චිත්තයත් පහළ වෙනවා. ඇතැම් කෙනෙකුට ජවනයට අනතුරුව චුති චිත්තය පහළ වෙනවා. එවිට ඒ ජවන් සිතේ අරමුණු වූ කර්මයට අනුරූපව ජවන් සිතේ අන්තර සමාන්තර අන්තර උපනිශ්‍රය නත්ති විගත යන ප්‍රත්‍ය ශක්ති ඊළඟ සිතට ලැබෙනවා. චුති චිත්තය කියන්නේ කුසලයක්වත් අකුසලයක්වත් නෙමෙයි. ඒක ඒ භවයේ පරිසන්දි ලබා ගන්නා ලද විපාක සිතට සමානව විපාක සිතක්. පරිසන්දි සිතයි භවාංග සිතයි චුති සිතයි නම් වශයෙන් තුනක් වුණාට එකම කර්ම විපාක චිත්තයක් තමයි පහළ වෙන්නේ. ඒ සිතට ජීවිතේ පුරාම තිබුණු චිත්ත චෛතසික ධර්මයන්ගේ ප්‍රත්‍ය ශක්ති උපනිශ්‍රේ ප්‍රත්‍ය ශක්ති ඔක්කොම සම්පින්ඩණය වෙලා තියෙනවා. එවිට ඒ චුති චිත්තයේ භංගක්ෂණය වෙන් විට එහි තිබෙන සියලුම ශක්ති විශේෂ පටිසන්ධි සිතට දෙමින් අන්තර සමාන්තර අන්තර උපනිශ්‍රය නත්ති විගත කියන ප්‍රත්‍ය ශක්තිය අනුව චිත්තක්ෂණයක්වත් අතරක් නොවි සුගති භවයක හරි දුගති භවයක හරි අණ්ඩජ ජලාබුජ සංතේසද ඕපපාතික යන සතර ආකාරයෙන් එක්තරා ආකාරයකින් පටිසන්ධි ග්‍රහණය හෙවත් අලුත් භවයේ ඉපදීම සිදුවෙනවා ප්‍රශ්නය හදිසියේ සිදුවන රියානතුරු ආදී ෂණික මරණයේදීත් මේ ක්‍රියාවලිය මෙසේම සිදුවෙනවාද? පිළිතුර. ෂණික මරණය සිදුවන විටත් මේ හා සමානමයි රියානතුරක්, වෙඩි වැදීමක්, ගැලසිඳීමක් වුණත් මේ මරණාසන්න ජවන් වීතිය අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. ඒකට හේතුව මේකයි. සිතේ පැවැත්ම අතිශයින්ම සීග්‍රයි. එක අසුරු සැනක් ගහන තරම් කෙටි කාලයක් තුල ඇසිපිය හෙළන තරම් කෙටි කාලයක් තුල කෝටි ලක්ෂ වාරයක් සිත් පහළ වෙනවා. මෙතන ඔක්කොම තියෙන්නේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17 කියන එක මේ කෝටි ලක්ෂයෙන් කොච්චර කෙටි එකක්ද? නිදසුණක් කියනවා නම් කිනිහිරයක් උඩ මැස්සෙක් වහලා ඉන්නවා කම්මල් කරුවා මිටියකින් ඒ මැස්සට තලනවා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 අක්‍රීය වෙනවා. එහෙත් මනෝද්වාරය හොඳින් පවතිනවා. මනෝද්වාරයෙන් චිත්ත වීති දිගටම පවත්වනවා. ඒ පහළ වෙන චිත්ත වීති අනෙක් අයට පේන්නේ නැහැ. ඇහැ අරගන්න බෑ. ඇඟිල්ලක්වත් සොලවන්න බෑ. හෘදය වස්තුව දුර්වලයි. නමුත් භවාංග සිත් පේලිය පවතිනවා. ඒ භවාංග පේලිය දවසක් දෙකක් ගිහිල්ලා මරණාසන්න වෙන විට අනිවාර්යෙන් කර්ම නියාමය අනුව කර්ම නිමිති, ගති නිමිති පහළ වෙලා පුනර්භවය සිදු වෙනවා. හදිසි මරණ වුණත් එහෙමයි. අන්තරා භවය ප්‍රශ්නය කෙනෙකු මරණයටපත් වූාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් ආසේ හැසිරෙන බවත්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 අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තරාභවය පිළිබඳ විමසීමේදී නාවයනේ අරිය ධම්මනා හිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි. පිළිතුර ඇත්ත වශයෙන් ඒක අලුත් ප්‍රශ්නයක් නොවේ. අවුරුදු 2300කට ඉස්සර ප්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තා. ඒ නිමිත්තෙන් දෙවැනි සංගායනාව කළා. ඒකේදී අලජ්ජ භික්ෂූන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහා සංගීති නමින් සංගායනාවක්ද පැවැත්වුවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒ ගොල්ලන්ගේ නිකාය 17ක් ඇති වුණා. එතන තිබුණා පුබ්බසේලිය සහ සම්මිතිය කියලා නිකාය දෙකක්. ඔය කොටස් දෙක තමා මේ මනුලව උපදින්නට අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ටියක් ඇති කළේ. ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙලින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක් නැහැ. නමුත් මනුලෝ උපදින්න ඉන්න උදවිය සුදුසු මව්පියන් ලැබෙන තුරු ආසේ රූපයක් නැතිව නාමකාය පමණක් එක තැනක නොසිට ශීඝ්‍රයෙන් නැයිදිමින් දින 7ක් ඊටත් වැඩි කාලයක් පවතිනවා.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 අන්තරාභවය ප්‍රශ්නය තේරුවා. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුව විමසුවා අන්තරාභවයක් තියෙනවාද? පිළිතුර. ඔව්. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුව ඒක කාම භවයේද? පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුව රූප භවයේද? පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුව අරූප භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝ අරූප භවයේද ඒ දෙක අතරේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝ එහෙනම් ඒක සංඥා භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝ අසංඥා භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්සතෑනුවෝ ඒක වෝකාර භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්සතෑනුවෝ චතුෝකාර භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්සතෑනුවෝ ඒ තුන අතරේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්සතෑනුවෝ එවිට අන්තරා භවයේ ඉපදීමක් තියෙනවාද? පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණෝ චුත වීමක් තියෙනවාද? පිළිතුර නැහැ. මොග්ගලී පුත්ත තිස්ස තෙරණෝ එහෙනම් මොකද්ද අන්තරා භවයක් තියෙනවා කියන්නේ? පිළිතුර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා අන්තරාභවයක් තියෙනවා. එතනදී මොග්ගලී පුත්තිස්ස රහතන් වහන්සේ අහනවා උපහාච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වාගේම අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කර තියෙනවා. එවිට උපහාච්ච භවයකුත් තියෙනවාද සසංකාර භවයකුත් තියෙනවාද කියලා. ස්වාමීන් වහන්ස ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත් අන්තරා පරිනිබ්බායි උපහාච්ච පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි කියලා බඹලව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා අවිහ බමතලයේ ආයුෂ මහා කල්ප 1000යි ඉන් 500ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි ලෙසද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තතිස්ස තෙරණුව විනිශ්චය කරනවා අන්තරා භවයක් නැහැයි කියලා. අන්තරා භවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම හිතන්න වටිනවා. දැන් මේ අය තියනවා කියන අන්තරාභවයේදී රූපකයක් නැහැ. සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වාගේ තවත් අන්තරාභවිකයෙක් හමු වුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න පුළුවන්ද? එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑ නාම කයින්. ගම් දෙය ආග්‍රහණය කරනමාලු. ගන්ධය ආග්‍රහණය කරන්න රූපකයක් එපාය. එවිට ඒකත් බොරුවක්. ඊළඟට දිවසට පේනවා කියනවා. මනුස්ස ලෝකයේ දිවස් ඇති අයට ඒ අය පේනවලු. දිවසටවත් පේන්නේ නෑනේ නාමකය. දැන් අරූප ලෝකයේ ඉන්න ඇත්තෝ දිවසට පේන්නේ නැහැ. රූපකයක් තිබිය යුතුයි දිවසින් බලන්න. ඒවත් එවිට සම්පූර්ණයෙන් බොරු. ඊළඟට ඒ අන්තරාභාවිකයා බලා ඉන්නමාලු හොඳ මව්පිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ගෙදරක උපදින්නේ නැහැ නේද? අංගවිකලව උපදින්නේ නැහැ නේද? පහත් කුලයක උපදින්නේ නැහැ නේද? Taman කැමති විදිහට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕනේ. එවිට මේ ලෝකයේ ඉන්න බැහැ දුප්පත් අය. අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින් සිටීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙන තුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි. ප්‍රශ්නය තින්නම් කෝපන භික්කවේ සන්නිපාතා ගබ්බස්සාවක් කන්ති හෝති ඉද මාතා පිතරෝ සන්නිපටිතා හොಂತಿ මාතාච උතුණී හොಂತಿ ගන්ධබ්බාච පච්චුපට්ඨිතෝ හෝති. මව්කුසක දරුවෙක් හට ගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූල මේ ගන්ධබ්බ යන වචනය තෝරාගන්නේ කොහොමද? සත්‍ය වශයෙන්ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරා භවිකයෙක්ද පිළිතුර මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තප්පෝති ගන්ධබ්බෝ කියලයි විග්‍රහ වන්නේ මෙතන ගන්ධයක් ආග්‍රහණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නේ චුතියට අනතුරුව පරිසන්දිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නේ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි. රාතන් වහන්සේ හැර සෝවාන් සකුර්දාගාමි අනාගාමීන් වහන්සේලා අනෙක් පෘථග්ජන සත්වයෝත් නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි ස්කන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත්වී අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙදෙනෙක් සොයන අන්තරා භවිකයෙකු නෙවෙයි. ප්‍රශ්නය. ආටානාටිය පිරිතේ අපි අසා තිබෙනවා ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතිකෝවා ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතන කියවෙන ගන්ධබ්බයා කවුද? පිළිතුර. එතන ගන්ධබ්බයවත් ගාන්ධර්ව කියන්නේ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක දේව කොට්ටාශයක්. චාතුර් මහරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම නැතිව ගන්ධයාග්‍රහණය කරන අන්තරා භව සත්වයෝ නෙමෙයි. එසේ අන්තරා භවිකයෝ ඉන්නවා නම් ඒ අය අමුදරුවෝත් සහිත පිරිසක් වෙන්න ඕන. ප්‍රශ්නය. කරණීයමෙත්ත සූත්‍රයේ එන සම්භවයේ සීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට ධර්මයේ උගත් භෞෂෘත භික්ෂූන් වහන්සේලා පවා ප්‍රකාශ කරනවා අපාසා තිබෙනවා. එහි සත්‍යතාවයක් තිබේද? පිළිතුර. සම්භවේසී කියලා කරණීයමෙත්ත සූත්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද දෙකේ ඒකාබද්ධකමක්. භූතා කියන්නේ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ව කොට්ටාශ වලට නමක්. ඕපපාතික සත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තෝ භූතා සංසේදජ සත්වයෝ යම් තෙත ඇති ස්ථානයක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තෝ භූතා. ඒ හැර සම්භවේසී කියන්නේ මෞකුසේ උපදින සත්වයෝ. මෞකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන තේරුමයි එතන තියෙන්නේ. පටිසන්ධි ගත්ත නමුත් ඉපදීම අසම්පූර්ණයි. මෙලොව එළිය දකින විට භූතා වන්නේ. ඊළඟට බිජු වටින් අණ්ඩජ හටගන්න සත්වයෝ එළියට එනකල්ම මව කුසේ ඉපදිලා බිජුවට බිහිවි බිජුවටින් නික්මෙන තුරුම සම්භවේසී. ඔන්න ඔය විදිහටයි සම්භවේසී කියන වචනය ධර්මයේ විග්‍රහ වෙන්නේ. ඉපදීම නිමා කළ සත්වයෝ භූතා ඉපදෙමින් සිටින සත්වයෝ සම්භවේසී. ප්‍රශ්නය ත්‍රිපිටකයට අයත් පාරාජිකා පාළියේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ ආසේ සැරිසරන භූත ආත්ම සියසින් දුටු බව අන්තරා භවය සනාත කිරීමට සමහරු මෙබඳු දේ සාධක කරගන්නවා අපි ඒ පිළිබඳ අප නාහිමියන් වහන්සේගෙන් විමසුවා එයට උන්වහන්සේ දුන් පිළිතුර පිළිතුර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා උත්පත්ති සතර ආකාරයක් පිළිබඳව අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික. බිත්තර වලින් උපදින සත්වයෝ ජලාබුජ අකුසල හේතුවෙන් තෙත් ඇති කුණු කසල ආදීන් උපදින්නේ සංසේදජ. කුසල හේතුවෙන් නෙළුම් මල් ආදීහි පහළ වෙලා සමහර මිනිසයෝ ඉන්නවා. ඒගොල්ලොත් සංසේදජ සකලාංග සම්පූර්ණව දිව්‍ය ලෝකවල දෙවිවරු බ්‍රාහ්මයෝ නරකාදී නිරිසත්තු ප්‍රේතයෝ අසුරලෝ අසුරයෝ මේ අය ඔක්කොම ඕපපාතිකයි. එයින් වේමානික කියලා ප්‍රේත කොට්ටාශයක් ඉන්නවා. ඒ අය ඇතැම් විට මේ සතර ආකාරයෙන්මත් උපදිනවා. මුගලන් මහරහතන් වහන්සේ දුටු විරු කොට්ටාශ ඔක්කොම പ്രേත ලෝකයේ උපන් අය. ඒ අය කෙලින්ම ඕපපාතිකයි. ඕපපාතික නිසා උපතින්ම ඒ අයට අවශ්‍ය අවයව ඇතිව පහළ වුණා. අහසේ හැසිරෙන්නේ 이르දි බලයෙන් නොවේ. ඒකට කියන්නේ කර්ම විපාක 이르දිය කියලා. ප්‍රශ්නය මව කුසක දරුවෙක් පිළිසිඳ ගැනීමට ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ එක්වීමක් අවශ්‍යයි. නමුත් ඕපපාතික උත්පත්තියේදී එබඳු දෙයක් නැහැ. එවිට සත්වේකු හටගන්නා ආකාරය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ගරු ස්වාමීන් වහන්ස ඒ පිළිබඳව තව ටිකක් පැහැදිලි කළොත්. පිළිතුර. මේක කර්ම නියාමයක්. කර්මයක්. කාටවත් පාලනය කරන්න බැහැ. යම් කිසි විදියකින් සිතුවා නම් මම මනුලෝ උපදින විට ඕපපාතිකව ඉපදේවා කියලා ඊට සුදුසු කුසල් උත්සන්නව තිබුණානම් මවෙක් පියෙක් නැතිව දෙවගණක් දිව්‍ය කුමාරයෙක් වගේ හිටි හැටියේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු දෙදෙනෙක්. අම්බපාලී සහ චින්චිමානවිකාව. අම්බපාලී උපන්නේ විශාලා මහනුවර අඹවනයේ. ඒ නිසයි අම්බපාලී කියන නම උනේ. දෙවගණක් වගේ ශරීර සම්පත්තියක් පිහිටියා. චෙන්චි මානවිකාව උපන්නේ සැවැත් නුවර සියඹලා ගහක් යට. චිංචි කියන්නේ සියඹලා. සියඹලා ගහක් යට ඉපදුන නිසා චිංචි මානවිකාව වුණා. රූපයෙන් ඊටා විශිෂ්ට වුණා. හැමෝම විවාහ යෝජනා ගෙනා නිසා විවාහයට යෑමට නොහැකි වුණා. අන්තිමේ පරිබ්‍රාජිකාවක් වගේ හිටියා. නිගණ්ඨයෝ ආශ්‍රය කරලා බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලී පැවිදිව රහත් වුණා. එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් පමණ මහානදම් පුරලා ප්‍රාර්ථනාවක් කරලා තිබුණා රහත් වෙන ආත්මයේදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියලා. ආයු කෙලවර දෙව්ලොවින් චුතවී සසර ප්‍රාර්ථනාව අනුව මව් කුසක නොයිපද ඕපපාතිකව ඉපදුනා. ඒක කර්මයක විපාකයක්. දැන් මව් කුසක උපදින්නෙකුට කාය දසක, භාව දසක, වත්තු දසක තුනයිනේ. මව් කුස වැඩිම වශයෙන් රූප කලාප තුනයි පහළ වෙන්නේ කලල අවස්ථාවේ. ඒ හැර ඕපපාතිකව ඉපදෙනකොට සකලාංග පරිපූර්ණව ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන සියල්ල එකවර සම්පූර්ණ වෙලා ඒ එක්කම තමයි චිත්තය පහළ වෙන්නේ. පටිසන්ධියයි රූපකායයි පහළ වීම යන දෙකම පෙරපසු නොවි එකවර සිදුවන්නේ. ප්‍රශ්නය ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව් කුසක් පිළියෙල වී නොතිබුණොත් එයාට මොකද වෙන්නේ? පිළිතුර ඔය චුති උත්පත්ති ගැන කිසිම සත්වයකට තමන්ට තමන් වග කියන්න බෑ. හේතුව මරණය සහ උත්පත්තිය කියන්නේ කර්මානුකූලව කර්ම නියාමයට අනුව සිදුවන දෙයක්. නොයසේව මට මෙහෙම උපදින්න ඕනේ කියලා කිසිම කෙනෙකුට උපදින්න බෑ. ධාන අභිඥාලාභියෙකුට හැර ධානලාභියෙකුට නම් මම අහවල් බඹතලයට යන්න ඕනේ කියලා හිතාගන්න පුළුවන්. ඒ හැර මේ කෙලෙස් බරිත අන්ධ බාල පෘ탁ජන සත්වයන්ට මට අහවල් තැන හොඳයි කියලා තෝරාගන්න තරම් ශක්තියක් නැහැ. අනෙක් කාරණය තමයි අපි මේ සඳහන් කරන්නේ මනුස්ස ලෝකයේ ගැන. මනුස්ස ලෝකය පංචවෝකාර භවයක්. පංචවෝකාර භවයේහි වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැහැ. වස්තු රූපයක් මතයි සිත හටගන්නේ පවතින්නේ. ඒ නිසා අන්තරාභවය සනාත කිරීම පිණිස ඉදිරිපත් කළ ඊතා බොළඳ ප්‍රශ්නයක් ඔය තැනක් නොතිබ්බොත් කියන ප්‍රශ්නය. මේ විශ්වයේ ඉන්නේ එක අම්මාද? රජ කුලයක හෝ සිටු කුලයක ඉපදීමට සුදුසු පින් නැති කෙනෙක් සිතමු. ඉතින් එයාට මේ ලෝකයේ උපදින්න ඉන්නේ එක රජ පවුලද? එක සිටු පවුලද? අපි හිතමු අහසට දැම්ම පොල්ලක් ඕක කොතනට වැටෙයිද කියලා කියන්න බෑ. ඒ වගේ මෙලොවින් චුත වීමත්, මතු ඉපදීමත්, එසේ වුවොත්, මෙසේ වුවොත් කියා අපි හිතන ආකාරයට නොව කර්ම නියාමයකට අනුව සිදුවන දෙයක්. මිනිස් ලොව ඉපදීමට සුදුසු පින් ඇති අය මෙහි නොඉපදුනොත් දෙව්ලොව ඕපපාතිකව හෝ චුතියට අනතුරුවම ඉපදීම තමා තේරවාදී ධර්මයට අනුව සම්බුද්ධ දේශනාව අනුව නිසැකවම අපි විසින් පිළිගනු ලබන්නේ. ප්‍රශ්නය එහෙමයි ස්වාමීන් වහන්ස අපට දැන් ඉතා පැහැදිලි මේ අන්තරාභවය යනු මිත්‍යාවක් බව. එහෙත් මේ ඔස්සේ සිතා අතරමං වූ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස තව කරුණක් විමසීමට අවසරයි. තේරවාදී බෞද්ධ වේශයෙන් පෙනී සිටින එහෙත් තේරවාදී ආකල්ප නැති ඇතමුන් අන්තරාභව කතාවේදී කියන දෙයක් තමයි කෙනෙකු අන්තරාභවයට පත් වුනාම ඔහු අහසේ සැරිසරමින් එක තැනක නොසිට ශීඝ්‍ර වේගයෙන් ගමන් කරමින් සිටින බව. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්. පිළිතුරු අපි මේ ජීවත් වන මනුස්ස ලෝකයේ අපේ සිත පවතින්නේ වස්තු රූපයක් ඇසුරු කරගෙනයි. දැන් අපි මෞකුස පිළිසිඳ ගැනීමේදී කලල අවස්ථාවේම හටගන්නා හදය හෘදය වස්තු රූපේ නිසා තමයි එතන සිත පිහිටන්නේ. සම්මුති වශයෙන් සත්වයෙකුගේ පහළවීම පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම. ඒ නිසා වස්තු රූපයකින් තොරව කවදාවත් වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර නාමස්කන්ධය පවතින්න බෑ. කෙනෙක් මරණයට පත්වන විටම ඔහුගේ වස්තු රූපය නිරුද්ධ වෙලා ඉවරයි. ඉන්පසු ඔහුට ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘදය යන වස්තු රූපයක් නැතිව සිත පමණක් අහසේ ගමන් කරන ශක්තියක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ටවත් නාම ධර්ම පතුරවන්න බෑ. ඒ අය බඹලොව ඉපදුනාම උපන් තැනම ඉන්නවා. ඔවුන්ට ඇවිදීමට කතා කිරීමට කිසිසේත් බෑ. ඇහැට පේන්නේත් නැහැ. අරූපාවචන බ්‍රහ්මයන්ටත් එසේනම් මේ අන්ධ බාල කෙලෙස් බහුල පු탁 ජන සත්වයෝ කොහොමද අහසේ පාවෙවි ඉපදීමට තැනක් සොයමින් අහසේ සැරිසරන්නේ එම නිසා රූපකාය නැතිව නාමකාය හෙවත් සිත අහසේ ශීඝ්‍ර වේගයෙන් ගමන් කරන බව උමතු අයෙකුට හැරුණකොට ධර්මය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලැබූ අයෙකුටවත් ප්‍රකාශ කළ නොහැකි. එය සම්පූර්ණ මිත්‍යාවක්. ප්‍රශ්නය එහෙම අහසේ ගමන් කරන සත්ව කොට්ටාශ පිළිබඳව ධර්මයේ සඳහන් වෙන්නේ නැද්ද? පිළිතුර. ඕපපාතිකව ඉපදිලා ආසේ ගමන් කරමින් දුක් විඳින සත්ව කොට්ටාශ ඉන්න බව විනය පිටකයේ පරාජිකා පාළියේ සහ සූත්‍ර පිටකයේ പ്രേත වස්තු දේශනාවේ දක්වනවා. ඒ සියල්ලෝම പ്രേත ලෝකයට අයිති අය. එහෙම නැතිව ඉපදීමට සුදුසු තැන් සොයමින් කය නැති සිත පමණක් ඇති අන්තරාභවික සත්වයෝ නෙවෙයි. ප්‍රශ්නය අන්තරාභවය පිළිබඳ දැටිමට වාද ඉදිරිපත් වුණා. ඇතැම් හිමිවරු කියා තිබුණා තමන් අන්තරාභවය පිළිගත්තේ කරුණු කාරණා සහිතව යමක් කීවොත් එය කොයි නිකායට යානයකට අයත් වුණත් අප පිළිගත යුතුයි කියලා. අනික මහායානික නිකායක් වූ සර්වාස්තිවාදීන් අතරත් රහතුන් වහන්සේලා සිටියා කියලා කියනවා. මේ අදහස ධර්ම විනයට එකඟද? එකඟ වෙන්න පුළුවන් සාධක තිබෙනවාද? පිළිතුර සම්බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වූ පසු විශාලා මහනුවර භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුවක් පනවා ගත්තා. ඒ නිමිත්තෙනුයි දෙවැනි ධර්ම සංගායනාව සිදු වුණේ. මේ දෙවැනි ධර්ම සංගායනාවේදී දස අකැප වස්තුව විනය විරෝධී බව තීරණය වූ අතර දහදාහක් පමණ අලජ්ජී භික්ෂූන් ශාසනයෙන් ඉවත් කරනු ලැබුවා. එම අලජ්ජී භික්ෂූන් වෙනත් ප්‍රදේශයකට ගොස් තමන්ද සංගායනාවක් කර එය මහා සංගීති නමින් හඳුන්වා තම භික්ෂු පිරිසද මහා සංගීති නිකාය වශයෙන් නම් කළා. මේ මහා සංගීති නිකාය තමා මහායාන බවට පත් වූයේ. වැඩි කල නොගොස් මේ භික්ෂූන් නිකාය 17කට බෙදුණා. ඔය මහායාන නිකාය 17ට අයිති කොටසක් තමයි සර්වාස්තිවාදීන් කියන්නේ. ඔවුන් මේ මහායාන නිකායවල් පිහිටවා ගත්තේ ශාසනය ආරක්ෂා කරන්නවත් තමන් දුකින් මිදෙන්නවත් නෙමෙයි. ලජ්ජී සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් පලිගන්න සහ ශාසනය තමන්ට උවමනා විදිහට සකස් කරගන්න පටන් ගත්තා. බුද්ධ වචනය වෙනස් කළා. බුදු සසුනට සතුරුකම් කිරීමත් තේරීය පරපුර විනාශ කිරීමත් එකම බලාපොරොත්තුව කරගත් එම මහායානිකයින් තුල දියුණු වූ ශීලයක් සමාධියක් ප්‍රඥාවක් නැහැ. ජනප්‍රිය වීමේ ක්‍රම උපාය අනුගමනය කරමින් මහජනයාගෙන් පැසසුම් ලැබමින් කටයුතු කළා මිස ඔවුන් නිවන් මඟක් අනුගමනය කළේ නැහැ. ඔවුන්ගේ අදහස් බුදුසසුනට විරුද්ධ අදහස්. ඒ නිසා කොයි නිකායකට අයත් වුවත් සාධක සහිතව ඉදිරිපත් කරන දේ අපි පිළිගත යුතුයි. මහායානිකයින් අතර රාතුන් වහන්සේලා වැඩ සිටියා කියන ප්‍රකාශය අප සම්පූර්ණයෙන් බැහැර කළ යුතු ප්‍රකාශයක්. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. සම්පජාන මුසාවක්. තමාගේ මතය සනාත කිරීමට උත්සාහ දරමින් කරන ඉතිහාසය විකෘති කිරීමක්. මාර්ගඵලලාභීකු තබා මහායානිකයන් අතර ධානලාභීකුවත් සිටින බවට සාධක නැහැ. නිවන් දැකීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි යුතුයි. එහි පළමුවැන්න සම්මා දිට්ඨියයි. ඉතින් සම්මා දිට්ඨියවත් නැති තේරවාදයන්ගෙන් බිඳී ගිය මහායානිකයන් අතර කොහොමද රහතන් වහන්සේලා බිහි වුණේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව රහත් වෙන්න පුළුවන් නම් මහායානිකයෝ අතර පමණක් නෙමෙයි අන්‍යාගමිකයෝ අතරත් රහතන් වහන්සේලා බිහි වෙයි. ධර්මය ගැන ගෞරවයක් නැතිව කරන හිස් ප්‍රලාපයක් මිස ඉහත ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව බෞද්ධ ජනතාව තේරුම් ගත යුතුයි. මෙහිදී අප සලකා බැලිය යුතු තවත් කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ඒ දහම් පොත් පොත්කුල්වල තැන්පත් කරලා සුවඳ දුම් අල්ලමින් මල් පාන් පූජා කරමින් හැමදාම ඒවාට ගෞරව කර කර ඉන්න නෙවෙයි. ධර්මය ගෞරව කිරීම තමාගේ මාර්ගාංග වැඩීමට හේතුවක් වෙනවා. නමුත් පොත්ගුලට වැඳ වැඩ සිටි පමණින් ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒ වාගේම ත්‍රිපිටක ධර්මය දරාගෙන එයින් වාද විවාද කරමින් කාලය ගෙවන්නට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අලගත්දූපම සූත්‍රයෙන් විශේෂයෙන් දේශනා කළේ ත්‍රිවිධ පර්යාප්තියක්. අලගද්ද පර්යාප්තිය නිස්සරණ පර්යාප්තිය භාණ්ඩාගාරික පර්යාප්තිය කියලා. යම්කිසි කෙනෙක් ධර්ම විනය හදාරලා ධර්ම ඥානය ඇති කරගෙන එයින් වාද විවාද කරමින් අනුන් හෙලා දකිමින් අත්තුක්කංසන පරවම්භවනය කරමින් හැසිරෙනවා නම් විෂගෝර සල්පයෙක් අල්ලා ගන්න කෙනෙක් කඳ මැදින් අල්ලාගත් විට විශාල විපත්තියක් කරගන්නවා වාගේ වර්ධවා අල්ලාගත් ධර්ම විනය විපත්තිය පිණිස පවතිනවා. එය අලගත් දූපම පර්යාප්තිය නම් වෙනවා. එයින් විනය පිටික පිළිබඳ වාද කිරීම නිසා දුශ්ශීල බවට පත්වෙනවා. සූත්‍ර පිටකය පිළිබඳ විවේචනය කරමින් නොමනා වාද විවාදවලට පැටලීමෙන් දෘෂ්ටි ජාලයක පැටලෙනවා. ඒ වාගේම අභිධර්ම පිටකය පිළිබඳ නොමනා විවේචනයන්ට පත්වීමෙන් ධර්ම චින්තාව අතිධාවනය කිරීම නිසා ඉහතාත්ම භාවයේම උන්මත්තකයන් බවට පත්වෙනවා. සසර මන්ද බුද්ධිකයන් වෙලා සර්වඥයන් වහන්සේලා ලක්ෂයක් කෝටියක් පහළ වුණත් ගොඩ ගන්න බැරි අභාව්‍ය පුද්ගලයෙකු වෙනවා. මෙන්න මේ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා විශේෂයෙන් දහම් පදයක් පාසා මේ ජීවිතයට එකතු කර ගැනීමට නම් ඒ වදාළ ධර්මය ශීලය පිළිබඳව නම් ශීලවන්ත වීම සමත භාවනා පිළිබඳව නම් සමාධි භාවනා වැඩිම නාම රූප පරිච්ඡේද ඥානය පිණිස නම් විදර්ශනා වැඩිම මේ විදියට බුදු දහමේ අනුශාසනාවන් අනුගමනය කරන සත්පුරුෂයෝ මේ ධර්මය අනුව තමන්ගේ ශීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන මේ 11 මහා ගින්නෙන් දැවෙන නව මහා භවයෙන් එතර වෙලා ශාන්ත නිවන් සුව අත්කර ගන්නවා. ඒ නිසා නව මහා භවයට අතිරේකව අන්තරා භවය වැනි යම් කිසි දෙයක් තියෙනවා නම් අපට ඒක විදර්ශනාවට ගන්නට අවශ්‍යයි. දැන් කාම භව විදර්ශනා කරන හැටි අපි කෙටියෙන් තේරුම් කර ගනිමු. රූප භවය, අරූප භවය, පඥා භවය, අසඤ්ඤා භවය නේව සංඥානා සංඥා භවය ඒකවෝකාර භවය චතුෝකාර භවය පංචවෝකාර භවය මේ නව මහා භවයන්ට විදර්ශනා කරගන්නට අපට පුළුවන්. මක් නිසාද ඒ ඒ භවයට නියමිත ස්කන්ධ මේවා ආයතන මේවා ධාතු මේවා ඒ ඒ භවයට නියමිත ඉන්ද්‍රිය හේතු ආහාර මේවා පස්ස වේදනා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 සර්වඥ බුදුරජාණන් වහන්සේගේ වචනය අපි පිළිගන්නවා. ඒ වගේම කයක් නැතුව මනෝකාය කයින් යනවායි කියන මේ අන්තරාභවික සත්වයින්ට 이르දියක් හෝ දිවසක් හෝ ඔවුනොවුන් සමග කතා කිරීමේ ශක්තියක් තිබෙන්නට බෑ. කතා කරන්න නම් රූපයක් අවශ්‍යයි. රූපයක් නැතිනම් කතා කරන්න බෑ. ඒ නිසා මේ අන්තරාභව කතාව නාම රූප පරිච්ඡේද ඥානය නොමැති මන්ද බුද්ධිකයන්ගේ කතාවක් බව අපි අවධාරණයෙන් පිළිගන්නට ඕනේ. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ අන්තරාභවයක් සැබවින්ම තියෙනවා නම් ඒ අන්තරාභවයට අයිති ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, ඉන්ද්‍රිය 22, හේතු 9 ආහාර සතර, පස්ස හත, සංඥා හත, චේතනා හත, විඥාන හත විදර්ශනාවට නංවා අපට ඉදිරිපත් කරන්න කියලා. මළගිය ඥාතීන්ට පින්දීම ප්‍රශ්නය කෙනෙකු මරණයට පත් වුනාම එම මළගිය ඥාතියා වෙනුවෙන් හත් දවසේදී වගේම තුන් මාසයේදී පින් පැමිණවීම දීර්ඝ කාලයක් තිස්සේ හුරු පුරුදු චාරිත්‍රයක්. එහි ඇතැම් අය හිතනවා එතෙක් අහසේ සැරිසැරූ ආත්මය හත්වෙනි දවසේදී පින් ගැනීමට පැමිණෙනවා. එසේ පැමිණ පින්ගෙන පසුව උපතක් කරා යනවා කියලා. මේ මතය පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කළොත්. පිරිතුර ඕක බහුල වශයෙන් ගම්වල නූගත් ගැමියන් අතර පවත්නා මතයක්. චුති පටිසන්ධිය පිළිබඳව නොදන්නා කමෙන් සහ අන්තරා භවය වැනි මිත්‍යාමත සමාජය පුරා පැතිර යාම නිසා සමහරුන්ට මේවා निराකරණය කරගන්න නොහැකි වී තිබෙනවා. ධර්මයේ දැක්වෙනවා උපමාවක් බොහෝ සූත්‍ර දේශනාවලත් මේ දේශනා වී තිබෙනවා. සම්මිජ්ජන්තිං වා බාහං පාසාරේය පාසාරිතං වා බාහං සම්මිජ්ජේය තික්කල අතක් වකුටු කිරීමට වකුටු කළ අතක් දික් කිරීමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් මෙලොවින් චුත වෙන සත්වයා අතරමඟ නොරදී පරලොව ඉපදෙනවා. මේ චුති පැටිසන්දි හෙවත් මරණයත් අලුත් භවයේ උප්පත්තියත් කියන්නේ එකම චිත්ත වීතියක චිත්තක්ෂණ දෙකක්. ඒ සඳහා විනාඩි ගණනාවක්වත් ගත වෙන්නේ නැහැ. ඊතාශනයකින් සිදුවන දෙයක්. අපි හිතමු කෙනෙකු මරණයට පත්වෙනවා. ඔහු සුගතිගාමී වීමට අවශ්‍ය පින් දහම් වල යෙදුන කෙනෙක්. එසේනම් කර්මානුරූපව සුගති භවය පිළිබඳ ගති නිමිති පහළ වෙලා ෂණයකින් නිදා පිබිදියාක් මෙන් දෙව්ලොවක ඉපදෙනවා. නොයසේනම් මනුලොව ඉපදෙනවා. නොපිරිහුණු ධානයෙන් යුතුව නම් මරණයටපත් උනේ ඊට අනුරූප බඹලොවක ඉපදෙනවා. එසේ සුගතිගාමී ජීවිත ලැබූ අයට දින 7න් පින් ලබා ගැනීමට ස්වකීය නිවසට ඥාතීන් අතරට පැමිණීමට හැකියාවක් නැහැ. ඒ වාගේම බොහෝ අකුසල් කළාය සතර අපායෙන් එකක ඉපදෙනවා. නරකාදියේ තිරිසන් අපායේ යම් කිසි තැනක උපන්න කෙනෙක් කෙසේද දින 7න් හෝ 3 මාසයෙන් පින් ගැනීමට එන්නේ. එසේ හත් දවසේදී පින් ගැනීමට පැමිණෙන බව සැලකීම අන්තරාභව මතය නිසා හටගත් දෙයක්. තේරවාද සම්ප්‍රදායට ධර්ම විනය අනුව මරණය සහ නැවත උත්පත්තිය අතර මොහොතක්වත් රැඳෙන අන්තරා භවය කියන අමුතු භවයක් නැහැ. මරණයටපත් වූ පසු ඔහුගේ ආත්මය ඉපදීමට තැනක් සොයමින් සැරිසරන බවත් එම අන්තරා භව කාලය සතියක්වත් කියන මහායාන මතය නිසා හත් දවසේදී දන් දීමට පුරුදු වුණා වෙන්න පුළුවන්. ඒ නිසා මරණයටපත් වී දින 7ක් අහසේ පාවෙමින් සිට හත් දවසේදී පින් ලබා සුදුසු උපතක් ලබනවා කියන කාරණය අන්තරාභව සංකල්පය නිසා හටගත් මතයක් බවත් එසේ දින හතේදී නිවසට පැමිණෙනවයි කියන කතාව තිරොක්කුඩ්ඩ සූත්‍රයේ වර්ධවා වටහා ගැනීමක් බවත් තේරුම් ගැනීම වැදගත්. පින් බලාපොරොත්තුවෙන් පැමිණෙන්නේ පරදත් ූපජීවී ප්‍රේතයන් පමණයි. මරණයට පත්වන හැමෝම පින් ගැනීමට පැමිණෙන්නේ නැහැ. ප්‍රශ්නය එහෙනම් ස්වාමීන් වහන්ස ඔය ඥාතීන්ට පින් දීමේ චාරිත්‍රය පිළිබඳව තව ටිකක් පැහැදිලි කළොත් එම චාරිත්‍රයේ ආරම්භය ඒ වගේම හත් දවසේදීම පින් දීම අනිවාර්යද යන්න හා ඥාතීන් පින් ලබා ගන්නා ආකාරය පිළිබඳව කරුණු ටිකක් පිළිතුර අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වර්ෂයක් ගත් වූ තැන පෙර ජටිලයෙක් වූ දහසක් පමණ භික්ෂු පිරිසක් පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කළා. බුදු වීමට පෙර බිම්බිසාර රජතුමාට දුන් පොරොන්දුවක් ඉටු කිරීම පිණිස එම වැඩමවීම නිසා බිම්බිසාර මහරජතුමා ඇතුළු විශාල පිරිසක් මගඵල නිවන් සුව ලැබුවා.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 බුද්ධාන්තර ගණනාවක් බලා සිටිය විශාල ඥාති പ്രേත සමූහයක් පින් නොලැබුණ නිසා රජතුමාට Taman පෙනෙන පරිදි රජමාලිගාවට පැමිණියා. රජතුමා මේ പ്രേත පිරිස දැක මේ කාරණේ බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. එතනදී බුදුරජාණන් වහන්සේ ඥාතීන් පින් බලාපොරොත්තුෙන් පසු නිසා ඔවුන්ට පින්දීම සුදුසු බව පහදා දුන් පසුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මාලිගාවට වැඩම වෙලා දන් පිළිගන්වා ඥාතීන්ට පින්දී දුකින් නිදහස් කළා. මෙසේ ඥාතීන් උදෙසා පළමුවෙන් පින් අනුමෝදන් කිරීමක් කළේ බිම්බිසාර මහරජතුමායි. ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මෙතනදී එම ඥාති ප්‍රේත පිරිස දුකින් මිදුණා කියලා කීවේ ඔවුන් පින්ගෙන දේවත්වයට පත් වූවාද? පිළිතුර නැහැ. දේවත්වයට පත්වීමක් ගැන නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. പ്രേත භවයේ සිටියදීම ඒ අයට දිව්‍යමය ආහාර පාන වස්ත්‍රාභරණ පහළ වී සැපවත් වුණා. එසේ පින් ලබාගෙන සැපවත් වීමට හැකිවන්නේ පරදත් ූප ජීවී പ്രേතයන්ට පමණයි. ඥාතීන්ට අප දෙන පින් ලැබෙන ආකාරය වැදගත්. මේ පින අපගේ මියගිය ඥාතීන් අනුමෝදන් වේත්වා කියන අපේ උදෙසීම සහ මියගිය ඥාතීන්ගේ අපේක්ෂාව නිසා තමයි ඥාතීන්ට පින් ලැබෙන්නේ. පින් කර ගැනීමට සුදුසු ස්ථානයක ඉපදිලා ඉන්නවා නම් අපි ඕන් උදෙසා කරන පින් බලාගෙන ඉඳලා අනේ සාදු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 නමුත් යම් විදිහකින් එදිනට පෙර හෝ පසුව පින් දුන්නයි කියලා වෙන අවැඩක් නපුරක් නැහැ. ඕනෑම දවසක ඥාතීන්ට පින් දෙන්න පුළුවන්. ඥාතීන්ට පින් දීමේදී දින වකවානු වල බලපෑමක් නැහැ. ප්‍රශ්නය ඥාතීන්ට පින් දීමේදී ඉටු කරන චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අවස්ථාත් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඇතැම් අය විශ්වාස කරනවා gederදී ඥාතීන්ට පින් දීම නුසුදුසුයි කියලා. පූජාපදය කියන බෙර වාදනය නොතිබ්බොත් ඥාතීන්ට පින් නොලැබේ කියලා තවත් සමහරු කල්පනා කරනවා. තමාගේ වත්කම අනුව අධික මුදල් වැය කිරීමට අපහසු වෙන බෞද්ධයන් කොහොමද සාර්ථකව මේ චාරිත්‍ර සම්පූර්ණ කරගන්නේ? පිළිතුර ඔය ප්‍රශ්නය සමහරු අපෙන් පෞද්ගලික බොහෝ අවස්ථාවල විමසා තිබෙනවා. මේ චාරිත්‍රය වටා බොහෝ අවස්ථාවල මිත්‍යා අදහස් එකතු වී තිබෙනවා. හත් දවසේදී පෙරේත ගොටු තැබීම වැනි මත අප මියගිය ඥාතීන් වෙනුවෙන් ආහාර පාන තැබුවාට ඒ මියගිය ඥාතීන්ට ප්‍රයෝජනයක් නැහැ. අපේ ආහාර පාන වලින් නොන් සුවපත් කරන්න පුළුවන් නම් පින්දීමේ චාරිත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගතානුගතිකව කරන පෙරේත ගොටු තැබීම මිත්‍යාවක් බව අපි තේරුම් ගත යුතුයි. ඥාතීන්ට පින් ලැබෙන්නේ අපේ උදසීම සහ ඒ අයගේ අපේක්ෂාව නිසයි. ඒ කරුණ සම්පූර්ණ වෙන තැන පින් ලැබෙනවා. ඒ හැරුණු කොට පින් දීමේදී බෙර වාදනය අවශ්‍ය වෙන බවක් තිරුකුඩ්ඩ සූත්‍රයේ හෝ වෙනත් දේශනාවක දේශනා වී නැහැ. ඒ නිසා එවැනි දේ සඳහා මුදල් වැය කිරීමට අපහසු වන බෞද්ධයින් ඒ ගැන කම්පා විය යුතු නැහැ. තමාගේ හැකියාව අනුව මහා සංඝරත්නය අරමුණු කරගෙන සංඝරත්නය වෙනුවෙන් අවම වශයෙන් එක් නමක්වත් වඩමවාගෙන බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව පින්කම් කර එම පින් ඥාතීන්ට අනුමෝදන් කරන්න පුළුවන්. අනවබෝධය නිසයි බොහෝ අය මුදල් වියදම් කරගෙනත් පින්කම් වරද්දා ගන්නේ. අවබෝධයෙන් කටයුතු කිරීමේදී පීඩාවටපත් නොවි ශාසනික පින් දහම්වල යෙදෙන්න පුළුවනි. අනිත් කාරණය gederදී පින් දුන්නත් විහාරස්ථානයක පින් දුන්නත් එහි වරදක් නැහැ. ඥාතීන්ට පින්දීම චාරිත්‍රයක් වගේම යුතුයකමක්. මිය පරලොව ගිය ඇත්තන් වෙනුවෙන් හැඬීම, වැළපීම, දුක් වීම, පෙරේත ගොටු තැබීම, සොහොන සැරසීම නිෂ්ඵල දේවල්. කළ යුතුයම දෙය තමාට හැකි ආකාරයකින් පින් දහම්වල යෙදී පින් දීමයි. gedarදී ඒ කිරීමෙන් වෙන කිසිම වරදක් නැහැ. විශේෂයෙන් මේ චාරිත්‍රය ආරම්භ වුනේත් රජ ගෙදරකදී බව තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. අපෙන් පින් ලබා ගන්නා ඥාතීන් අපට ආශිර්වාද කරනවා. අපි සැපවත් උනේ අපේ ජීවත්ව සිටින ඥාතීන් දුන් පින් නිසා. අපේ ඥාතීන් চিරාත් කාලයක් සැපසේ ජීවත් වෙත්වා කියා. එහෙම නැතිව ඔවුන් අපට සාප කරන බවක් හෝ අනර්ථයක් කරන බවක් සිතන්නට බැහැ. මියගිය ඥාතීන්ගෙන් කරදරයක් වේවි කියන අදහස අනවබෝධයෙන් ඇති කරගත් බියක්. අප එසේ බියවීමට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවෙන් කියුණා හැම ඥාතියෙකුටම පින් නොලැබෙන බව. එසේනම් අප වෙහෙස විහන්සි බී ඥාතීන් උදෙසා පින්කමක් කිරීමේ තේරුමක් තියෙනවාද? පිළිතුර. ඔය ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේ ජානුසෝනි බමුණා විමසා තිබුණා. එතනදී පින් ලබන නොලබන අවස්ථා පිළිබඳ දේශනා වෙලා තියෙනවා. කෙනෙකු මරණයට පත් වෙලා බ්‍රහ්ම ලෝකයේ එහෙම නැත්නම් දෙව්ලොව හෝ මනුස්ස ලෝකයේ උපන්නම පින් ලැබෙන්නේ නැහැ. දෙවියන්ට උනත් පින් ලැබෙන්නේ කරන කුසලය කෙරෙහි අවධානය යොමු කරගෙන ඉඳලා ඒ අනුව සතුටු වුණොත් විතරයි. අපි පින් දෙද්දී ඔවුන් විනෝදකාමීව ක්‍රීඩාවෙහි යෙදී සිටියා නම් පින් ලබන්න බෑ. මරණයට පත් වූ කෙනා නරකාදියේ හෝ තිරිසන් අපායේ උපන්හම කොපමණ පින් පෙත් දුන්නත් පින් ලැබෙන්නේ නැහැ. പ്രേත අපායේත් කර්මානුරූපව අකුසල විපාක දැඩිසේ විඳිය යුතු නිජ්ජාම තන්හික කුප්පිපාසිකාදී പ്രേත කොට්ටාශවල උපන්නහම පින් අනුමෝදන් වෙන්න බෑ. පරදත් වූප ජීවී പ്രേතයන්ට පමණයි පින් අනුමෝදන් වී සැපවත් වීමට පිළිවන් වන්නේ. අපට හිතන්න බෑ හත් දවසේදී හෝ තුන් මාසයේදී යම් ඥාතියේ කර්මණු කරගෙන පින් දෙන්නේ මව් හෝ පියා හෝ ඒ මළගේ ඥාතියා පරදත්තු උපජීවී പ്രേත ලෝකයේම ඉපදිලා ඉඳීද කියලා. සමහර විට මරණයට පත්වීමේදී කුසලයක් අරමුණු වී කුසල් සිහියෙන් යුතුව නම් මරණයටපත් වූයේ සුගති භූමියකයි ඉපදෙන්නේ. එවිට ඔහුට එම කුසල නොලැබෙන්න පුළුවන්. එවිට අප කරන කුසලය නිෂ්ඵලයි නේද හිතෙන්න පුළුවන්. නමුත් අපි එසේ සිතන්න හොඳ නැහැ. මක් නිසාද මේ දීර්ඝ සසරේ මව් වුණු, පියා වුණු, ඥාති වුණු පුද්ගලයෝ මොනතරම් ඉන්නවාද? සසර අපේ ඥාති වුණ බොහෝ උදවිය අපෙන් පින් බලාපොරොත්තුව සිටින්න පුළුවන්. අපි ඥාතීන්ට පින් දෙනකොට ඒ අය අනුමෝදන් වී සැපයට පැමිණෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සානු සාමණේරයන් වහන්සේ බොහෝම මිහිරි ආකාරයට දහම් දෙසන කුඩා හාමුදුරු නමක්. හැමදාම ධර්මදේශනාව අවසානයේදී මව්පියන්ට පින් අනුමෝදන් කරනවා. මේ අතර పూర్ව ආත්මයක මව් වූ ප්‍රේතියක් මව්පියන්ට දෙන පින් අනුමෝදන් වී പ്രേත දුකින් මිදී සැපවත් වුණා. දෙව්වරුන් අතරේදී පවා මේ ප්‍රේතිය ගරුමුහුබන් ලබන කෙනෙකු බවට පත් වුණා. මෙසේ අපට නොපෙනුනාට අපෙන් පින් ගන්නා සසර ඥාතීන් කොතෙකුත් සිටින්න පුළුවන්. ඥාතීන්ට පින් දීමේ චාරිත්‍රය ආරම්භ වුණෙත් බිම්බිසාර මහරජතුමාගේ මේ ජීවිතයේ ඥාති පිරිසක් සැපවත් කරන්න නෙමෙයි. මීට කල්ප 91කට ඉස්සර ඥාති පිරිසක් ඒ නිසා ඥාතීන්ට කොපමණ පින් දුන්නත් ඒ නිෂ්ඵල වන්නේ නැහැ. හත් දවසේදී තුන් මාසයේදී පමණක් නොවේ කුසලයක යෙදෙන හැම මොහොතකම ඥාතීන්ට පින් දීමට පුරුදු වීම හොඳයි. අනෙත් කාරණය අපේ කුසල් ඥාතීන්ට අනුමෝදන් කළා කියන්නේ අපේ සිතේ තියෙන දෙයක් ඒ අයට දුන්නා නෙමෙයි. අපේ කුසලය දිහා බලාගෙන ඉඳලා සතුටටපත් වීම නිසා ඔවුන්ගේ සිත තුළ කුසල් හැඟීම් මතුවන නිසයි සැපවත් වෙන්නේ. එවිට අපි ඥාතීන් සැපවත් කර ඥාති ධර්මයක් ඥාති සංග්‍රහයක් සම්පූර්ණ කළ අතරම අප රැස් කළ කුසලය සසර අප්‍රමාණ කලක් සැප විපාක ලබන කුසලයක් බවට පත්වෙනවා. ඥාතීන් පින් ලැබුවත් නොලැබුවත් පින් දෙන එක අපේ යුතුයකමක්. ඒ නිසා එය පැහැර හරින්නට හොඳ නැහැ. සාංගික දාන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මීළඟට විමසීමට බලාපොරොත්තු වන්නේ අද බොහෝ දෙනා ඥාතීන්ට පින් දීම සඳහා සාංගික දාන පිරිනමනවා. සාංගිකව දානයක් පිළිගැන්වීමට අවම වශයෙන් උපසපන් භික්ෂූන් වහන්සේලා සතර නමක්වත් අවශ්‍යයි කියලා ඇතැම් විට භික්ෂූන් වහන්සේලා විසින්ම පවසනුමා අප අසා තිබෙනවා. ඒ සත්‍යතාවය සහ කෙසේද අපි සාංගිකව දානයක් පිරිනැමිය යුත්තේ කියලා පහදා දුන්නොත්. පිළිතුර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමේ වැඩ සිටින අවස්ථාවක බුද්ධ මාතාව වූ ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කල්පනා කළා මා කිරි පොවා ඇකයේ හොවා ඇති දැඩි කළ පුත්‍ර රත්නය කෙලෙස් මරුන් දිනා බුදු බවට පත් වී වැඩවසනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශරීරයේ වැසීමට බුද්ධ පූජා වශයෙන් මා සිවුරක් පූජා කළ යුතුය කියලා. සේවිකාවන් ලවා නූල් සකසවා තම දෑතින්ම වස්ත්‍ර යුගලයක් සකස් කළා.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 මේ වේලාවේ පැත්තකට වීමේ දෙස බලා සිටිය අනද මහා තෙරුන් වහන්සේද බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ හදා වඩාගත් මෞතුමිය එතුමියට අනුකම්පාවෙන් මේ පූජාව ඉවසා වදාරණ සේක්වා කියලා එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෝතමීන් වහන්සේ පසකින් බලා ඉදිද්දී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 සාංගිකව පූජා කිරීම ශ්‍රේෂ්ඨ වන බව. එසේ උසස් ආනිශංස ලැබීමට නම් සංඝගත දක්ඛිනාහි සංගේ චිත්තිකාරං කාතුං සාකේ කනාතස්ස හෝති සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නට ඕනේ. සාංගික පින ලැබෙන්නේ සංඝරත්නය කෙරෙහි සිත පහදවාගත් පුද්ගලයාට පමණයි. සාංගික පූජාවේදී අප අරමුණු කරගන්නේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයටම අයත් භික්ෂු සමූහයයි. ඒ සංඝ රත්නය සුපටිපන්නාදී සංඝ ගුණයෙන් යුක්ත බව සලකා සොම්නස් සිතින් සංඝ රත්නය පිදීමෙන් ඒ කුසලය මහානුභාව සම්පන්න වෙනවා. මෙහිදී අප විශේෂයෙන් සිතට ගත යුතු වන්නේ සාංගික කුසලය pāli වාක්‍යකී පමණින් ලබන්න බෑ. සංඝ රත්නය අරමුණු කරගන්නම ඕන. එහෙම නැතිව අපි මේ පූජාව කරන්නේ මේ වැඩි භික්ෂූන් වහන්සේලා 19ට හෝ 7නමට කියලා සිතුවොත් ඒ පෞද්ගලික දාන සංඛ්‍යාවට යනවා. කොපමණ සංඝ පිරිසක් වැඩම කළත් අපි හිතන්නට ඕනේ අපි මේ පූජාව කරන්නේ සැරියුත් මුගලන් ආදී අතීතයේ වැඩ සිටියා වූ ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලාට වර්තමානයේ වැඩ සිටින සිල්වත් භික්ෂූන් වහන්සේලාට අනාගතයේ මේ ශාසනයේ පහළ වෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට කියලා මෙසේ කල්පනා කරලා පින්කම් කරනකොට සාංගික පින ලැබෙනවා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 ඒ නිසා භික්ෂූන් වහන්සේලා සතර නමක්වත් සිටිය යුතුයි කියන අදහස නොදන්නා කම නිසා ඇති කරගත් මතයක්. එහි සත්‍යතාවයක් නැහැ. මේ ශාසනය පිරිහි කාසාව කාණ්ඩක තත්වයට පත් වූ අවස්ථාවේදී පවා ඔවුන් ඉදිරියේ යමක් සාංගිකව පූජා කිරීම මහත්ඵල මහානිසංශ බව සඳහන් වෙනවා. මේ කාරණයෙන් පැහැදිලි වෙනවා සාංගික කුසලය ලැබෙන්නේම නුවණ මෙහෙයවන්න පුළුවන් අයට පමණක් බව. සමහර අවස්ථාවලදී අපි ආරාධනා කරනවා දස නමකට. වැඩියේ හත් නමයි. සමහර අය ඒ බඳු අවස්ථාවල කලබල වෙනවා. හිත නොසන්සුන් කරගන්නවා. පින්කම් කරන්නේ නොසන්සුන් සිතින්. පින්කම් කරන අවස්ථාවේ හොඳ සිහියෙන් එහි යෙදෙන්න බැරි වුණොත් එය උසස් කුසලයක් වෙන්නේ නැහැ. නුවණ හරිහැටි නොයදුවොත් කුසලය ද්වි හේතුක කුසලයක් වෙනවා. එවිට වර්ධවා කරන කුසලය නිසා සසරේදී හොඳ ආනිසංශ ලබන්න බැරි වෙනවා. මේ නිසා වැඩම කළ ස්වාමීන් වහන්සේලා කීප නමක් වුණාට මා මේ පූජාව කරන්නේ ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා පිරිසකටයි කියලා සිතලා භික්ෂූන් වහන්සේලා කීප නමක් නැතින් දැක්කට කෝටි ගණනක් මහරහතුන් වහන්සේලා සිතින් දකිමින් ගෞරව ආදරයෙන් සිහිනුවණින් පින්කම් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ කාලයේ කරන සාංගික දාන පින්කම් වලදී සාංගික වෙනවාද කියන එක ගැටලුවක්. දැන් බොහෝ විට කරන්නේ දස නමක් හෝ හත් නමක් හෝ ආරාධනා කර වැඩමවාගෙන ඊට පස්සේ ඒ දහ නමට පිරිකර දහයක් වෙන වෙනම සූදානම් කරනවා. ඉමම් බික්කං සපරික්කාරං බික්කු සංගස දේම කියන වාක්‍ය කියලා අවසානයේදී අර පිරිකර වෙන වෙනම පූජා කරනවා. පාලි වාක්‍ය කීමේදී සිතිනුත් පූජා කළා නම් පස්සේ වෙනම පූජා කිරීමක් අවශ්‍ය නැහැ. එහෙම වෙන වෙනම පූජා කරන්නේ pāli වාක්‍ය කීවත් සිතින් පූජා නොකළ නිසයි. මෙය සංඝ රත්නයට පූජා කරමි යන සිත පවතී නම් එය සංඝයාට පූජා කළාම වෙනවා. සාංගික කිරීමෙන් පසුව ඒ පිරිකර අයිති සංඝ රත්නයට උපසපන් භික්ෂූන් වහන්සේලා රැස් වී අපලෝකනය විනය කර්මය සිදුකොට ඒ පිරිකර විනයානුකූලව බෙදා ගැනීම උන්වහන්සේලාට අයිති දෙයක්. ඒ හැර සාංගික කිරීමෙන් පසු පිරිකර සංවිධානය කිරීම දායක පක්ෂයට අයත් දෙයක් නොවේ. කරුණු මෙසේ හේයින් පුද්ගල විභාගයකින් තොරව සංඝරත්නය වෙනුවෙන් වඩින එක නමකට වුවද තමාගේ ශක්ති ප්‍රමාණය අනුව සාංගික දානය පිදිය හැකි බව අප තේරුම් ගත යුතුය. ප්‍රශ්නය අද බොහෝ දෙනෙක් අසහනකාරී ජීවිතයෙන් මිදීම සඳහා ධර්මයට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් තරුණ පිරිසත් ධර්මය පිළිබඳ ඕනෑකමින් කටයුතු කරන මොහොතක ඇතැම් ස්වාමීන් වහන්සේලා පිරිසිදු බුදු වදන් තිබියදී ධර්මය ලෙස විවිධ මතවාද සමාජයට ඉදිරිපත් කරනවා. ඒ තුළ බොහෝ ධර්ම කරුණු විකෘති වෙනවා. ධර්මයට නැඹුරු වෙන බොහෝ දෙනෙකු මේ නිසා අතරමං වී අසරණ වී සිටින තත්ත්වයක් දැකගත හැකි. මේ ශාසනයට බලපාන්නේ කෙලෙසකදැයි අපනා උයනේ අරිය ධම්ම නාහිමි පාණන් වහන්සේගෙන් විමසූ විට මෙසේ පිළිතුරු දුන්හ. පිළිතුර බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක් අකුරක්වත් වෙනස් කිරීම ශාසනය අතුරුදහන් කිරීමක්. ඒක බරපතල පාපයක්. Tamanගේ නොදන්නා කමෙන් හරි දැන දැන හරි ධර්මාර්ථ විකෘති කිරීම සිය මනාපයට අනුව කරන්න යෑම නිසා සිදු කරගන්න පාපයේ ආදීනව අනන්තයි. විනය කරුණක් පිළිබඳව වැරදි අර්ථ දැක්වීමක් කළොත් විනය විප්‍රතිපන්න වෙලා මෙලොවම දුස්සීල බවට පත් වෙලා මරණින් මතු අපාගාමී වෙනවා. සූත්‍ර පිටකය පිළිබඳ වැරදි අවබෝධයක් ලබා සිටිනවා නම් ඒ පුද්ගලයා මෙලවදී උමතු භාවයට පත්වන අතර පරලෝදී අපාගාමී වන්නට සිදු වෙනවා. එතරම්ම බරපතලයි ධර්මය වරද්දා ගැනීම. අනික සසර ගමනේදී බුදුවරු දහසක් බුදු වුණත් ආයේ නම් මෙයාට බුද්ධ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කළ නිසා. ඔය වගේ ආදීනව රසක් විඳින්නට වෙනවා ධර්මය වරද්දා ගත්තොත්. කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටියා කපිල කියලා භික්ෂුවක්. ඔහුගේ සහෝදරියත් ශාසනයේ පැවිදි වෙලයි හිටියේ. මේ දෙදෙනාම දැන දැන විනය ලිහිල් කරන්න නැති දේවල් පනවන්න පටන් ගත්තා. ධර්මය විකෘති කළා. යමෙක් යමක් විමසුවාම වැරදි ලෙසමයි උත්තර දෙන්නේ. ඒ විදියට විනය අවිනය කරමින් ධර්මය අධර්මය කරමින් දේශනා කළ පාපයෙන් ගංගා නම් ගඟේ මාළුවෙක් වෙලා උපන්නා. අපේ බුදුරජාණන් වහන්සේ දිනක් ගංගාවේ ඔරුවෙන් වඩිද්දී මේ විශාල මාළුවා ඇවිත් ඔරුවේ හැප්පෙන්න පටන් ගත්තා. Tamanගේ දුක කියාගන්න බැරිව. ඒ දවසේ මහත් කම්පාවක් ඇති වී ඔරු කඳේ ඔළුව ගහගෙන මැරි අවීචියේ උපන්නා. ඒ නිසා ධර්මයේ වරද්දා ගැනීමෙන් නපුර ආදීනවේ තේරුම්ගෙන ධර්ම විනය නිවැරදිව ඉගෙනගෙන අන් අයට කියා දිය යුතුය. ප්‍රශ්නය අද සමාජයේ වැඩි දෙනෙක් සුළු සුළු ලාභ අපේක්ෂාවෙන් බුදුදහම අතහැර වෙනත් මිත්‍යා ආගම් වැළඳ ගන්නා බව පැහැදිලි කරුණක්. ඒ පිළිබඳවත් දැනුවත් කිරීමක් කළොත්. පිළිතුර බුද්ධ දේශනාවේ තියෙනවා හොඳ උපදේශයක්. ජීවිතංච අධම්මේන ධම්මේන මරණංචයං මරණං ධම්මිකං සෙය්‍යා තංචේ ජීවේ අධම්මිකං අධර්මයේ ජීවත් වීමක් ඇත දැහැමෙන් සෙමෙන් මරණයට පත්වීමක් ඇත පව් නොකොට දැහැමෙන් මිය යාම සැපයි අධාර්මිකව රජසැප විඳීම දුකයි අධාර්මිකව රජසැප වින්දත් මරණයෙන් මත්තේ යන්නේ දුක් ඇති තැනකට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 ඒ ඇත්තන්ටත් තියෙන්න ඕනෑ හේතු සම්පත් උපනිශ්‍රය. ඉතින් අපි ඇත්තන්ට මෛත්‍රිය කරන්න ඕනෑ. මෙච්චර නිර්මල බුදුදහමක් තිබියදී ඒ ගැන අවබෝධයක් නැතිව අන්‍යාගමකට යන්නේ ප්‍රඥාව නැති නිසයි. ඒ ඇත්තන්ට ප්‍රඥාව ලැබේවා කියලා මෛත්‍රී කරමු. ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ මීළඟට විමසීමට කැමති යෝනිසෝ මනසිකාරය ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බෞද්ධ ජීවිතයක් සාර්ථක කර ගැනීමට උපකාර වෙන්නේ කෙලෙසද කියා පිළිතුර බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා බෞද්ධ ජීවිතයක් සැපවත් කර ගැනීමට අත්‍යවශ්‍ය කරුණු සතරක්. 1. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය. 2. ධර්ම ශ්‍රවණය. 3. යෝනිසෝ මනසිකාරය. 4. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ සතර සුගතියට යන්නට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට උපකාර වෙන ධර්මතා සතරක්. ඒ නිසා අපි සීලයක පිහිටලා බුද්ධ වන්දනා කරමින් ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ ජීවිතෙන් නිවන් දකිනා ಜಾති දක්වාමත් කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා සද්ධර්මය අසන්න ලැබේවා නුවණට හුරුව කල්පනා කරන්නට ලැබේවා කියලා අපි බුදුන් වැඳීමෙන් කරන්නේ සත්පුරුෂ ආශ්‍රය ලබා ගැනීමයි. බුදුන් වැඳීමෙන් කරන්නේ සද්ධර්මය සිතට ගැනීමයි. බුදුන් වැඳීමෙන් කරන්නේ යෝනිසෝ මනසිකාරයට අනුව සිත පුරුදු කිරීමයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව පිළිවෙත් පිරීමත් සම්පූර්ණ වෙනවා. ඒ වගේම අපි තිසරණය සමාදන් වෙනවා. ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙනවා. සමාදන් වී සියවර දහස්වර සිතින් ආවර්ජනා කරමින් දවස ගෙවන්නට අපි පුරුදු වෙන්න ඕනේ. එවිට නිතරම තමාත් සිත ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදුවා වෙනවා. මක් නිසාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති සත්පුරුෂ ආශ්‍රය අපිට ලැබුණා. ඒ අනුව මේක භාවිතා කිරීම අවශ්‍යයි කියලා යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ඊළඟට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 දොරවල් සයේදී ලැබෙන අරමුණු සියල්ලම ඇහැට යමක් දැක්කත් කුසල පැත්තට හරවා ගන්නවා. නින්දට යනතුරු දවසේ සෑම කටයුත්තක්ම අදිෂ්ඨාන කරගන්න ඕනේ මම අද බුදු ගුණයෙන් දවස ගෙවන්නෙමි. මම අද කරණීය මෙත්ත සූත්‍රය අනුව දවස ගෙවන්නෙමි. මම අද ත්‍රිලක්ෂණ විපස්සනාවට අනුව දවස ගෙවන්නෙමි. මේ ආදී තමා කැමති භාවනා අරමුණක් ප්‍රගුණ කරමින් දවසේ මොන රාජකාරියක් කරතත් කුඹුරේ වැඩට ගියත් ව්‍යාපාර වැඩට ගියත් යාන වාහන පැදවීමකට ගියත් අධ්‍යාපන වැඩවලට ගියත් හැම තැනකදී කරන ක්‍රියාවක් පාසා තම අදිෂ්ඨාන කරගත් භාවනාවට අනුව මානසිකාරය පුරුදු කරන්නට ඕනේ. එවිට බෞද්ධයෝ නිතරම සිහියෙන් ඉන්නවා. අප්පමාදේන භික්කවේ සම්පාදේත කියා දේශනා කළේ එයයි. කුසල් සිත් පහළවීම නිසා සිත පිරිසිදු වෙනවා. අකුසල් සිදු නොවී යනවා. කුසල් සිත්ම පහළ වෙනවා. තදංග වශයෙන් සිතේ කෙලෙස් යටපත් වෙනවා. විස්කම්භන වශයෙන් කෙලෙස් නසන්නට හේතු වෙනවා. මෙන්න මේ නිසා සියල්ලදත් අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපදේශය පරිද්දෙන් අපි සත්පුරුෂ ආශ්‍රයම ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණයම ප්‍රාර්ථනා කරමු. යෝනිසෝ මනසිකාරය අදිෂ්ඨාන කරමු. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේම යෙදෙන්නට අදිෂ්ඨාන කරමු. මේ සතරාකාර ධර්ම කාරණාවට අනුව අපි මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන සදාකාලික සැප ඇති ලෝකෝත්තර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමීන් වහන්ස ධම්ම කියන වචනය අප නිතර භාවිතා කරන වචනයක්. එහෙත් ධම්ම යන්නේ වචනාර්ථය පිළිබඳ බොහෝ දෙනෙකුට වැටහීමක් නැහැ. ඒ නිසා ධම්ම යන්නේ තේරුම පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පිළිතුර සභානං ධාරතේති ධම්මා යන්නේන්ද අට්ඨානං ධාරේතං චතුසු අපායේසු වට දුක්ඛේච පතමානේ අපතමානේ ඤත්වා ධාරේතිති ධම්මා ලෙස දෙයාකාරයකින් අට කතාවල දහම් පදයේ විවරණය කරනවා සබහානං ධාරේතිති කියන්නේ හිත ඇති හිත නැති සෑම ස්වභාව ධර්මයකම තියෙනවා ස්වකීය අර්ථ විශේෂයක්. ස්වකීය ස්වභාව ලක්ෂණය දරනවා. පටවි කියන මේ ලක්ෂණය කාර්කශ ලක්ෂණය දරනවා. ඒ නිසා ඒකට කියනවා පටවි ධාතු ධර්මය කියලා. සිත කියන මේ අරූපී ධර්මය චිත්ත චෛතසික ධර්මයක් නිසා පරමාර්ථ ධර්මයක් හැටියට හඳුන්වනවා. මේ වගේ සෑම චිත්ත චෛතසික ධර්මයක් පිළිබඳ රූප ධර්මයක් පිළිබඳ තම තමාගේ ස්වභාවය දරා සිටින අර්ථයෙන් ධර්ම කියා හඳුන්වනවා. අත්තානං ධාරේතං චතුසු අපායේසු වට්ට දුක්ඛේකච්ච පතමානේ අපතමානේ ඤත්වා සත්තේත ධාරේතිති ධම්මේමා කියන විග්‍රහය කුසල ධර්මයන් සම්බන්ධවයි යෙදෙන්නේ. යම් කිසි කෙනෙකුගේ සිතේ කාමාවචර කුසල් දරාගෙන සිටිනවා නම් ඒ පුද්ගලයා සතර අපායෙන් අත් මිදිලා ස්වර්ග සම්පත්තියට පමුණුවමින් දරා ගන්නවා. යම් කෙනෙක් රූපාවචර කුසල ධර්ම දරා සිටිනවා නම් ඒ තැනැත්තා එකොළොස් කාම භූමියෙන් අතමුදවලා බ්‍රහ්ම ලෝකයේ පිහිටුවනවා. යම් කෙනෙක් ලෝකොත්තර කුසල් පහල කළ ගත්තා නම් දරාගෙන සිටිනවා නම් ඒ ආර්යයන් වහන්සේ සතර අපායෙන්ද සංසාර වට දුක්ඛයෙන්ද සම්පූර්ණයෙන් අත මුදලා දරා ගන්නවා. මෙන්න මේ විදියට කුසල ධර්ම වර්ග තියෙනවා මෙතන සතරක්. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝත්තර කුසල් කියලා. ඒ කුසල ධර්මයන්ගෙන් යම් කෙනෙකුගේ සිතේ පවතිනවා නම් ඒ තැනැත්තා ඊට ප්‍රතිවිරුද්ධ වූ බාධකයන් වළක්වාගෙන සැපයට පමුණුවන කියන අර්ථයෙන් මෙතන ධර්මය කියලා කියනවා. ඒ හැඳින්වීම විශේෂයෙන් කුසල ධර්ම පිළිබඳවයි. එසේ නමුත් ධර්මය පිළිබඳ තව බොහෝ විග්‍රහ තියෙනවා. අභිධර්ම පිටකයේ කුසලා ධම්මා අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා ආදී වශයෙන් තික මාතිකා 22ක් ධර්මය හැටියට බෙදෙනවා. දුක මාතිකා 100ක් ධර්මය හැටියට බෙදෙනවා. සියල්ලම එක්කලාම ධර්මපද 266ක් බෙදෙනවා. සූත්‍රාන්ත මාතෘකා ධර්ම 42ක් බෙදෙනවා. විස්තර වශයෙන් 84ක් බෙදෙනවා. ඒ සියල්ලේම පරමාර්ථය හැටියට හඳුන්වන්නේ තම තමාගේ ස්වභාවය දරා සිටින බැවින් ධර්මයයි. කුසල ධර්ම කොට්ටාශය ගැන සිතන විට අකුසල විපාකයන්ගෙන් වළක්වාගෙන සුගති සැපයට නිවන් සැපයට පමුණුවමින් දරා ගන්නා බැවින් ධර්මය කියලා මේ අර්ථය විග්‍රහ වෙනවා. මෙන්න මේ නිසා දැන් අප සූදානම්ව සිටින්නේ ඔය අර්ථ දෙකටම එක්කාසු වෙන්නටයි. එනම් අපේ సంతානයේ කුසල් දහම් දරාගෙන සිටීම වශයෙන් සතර අපායෙන් මිදීමටයි. ඒ වාගේම එකොළොස් කාම භවයෙන් අත් මිදීමටයි. සතර අරූප භවයෙන් අත් මිදීමටත් තුන් ලෝකයෙන් මාත් මිදීමටත් ලොවෙහි දුක් වශයෙන් පවත්නා ජාති ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්යන්ගෙන් අත මිදීමටත් බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ සදාකාලික ශාන්ත ස්වરૂප ඇති අග්‍ර අමා මහ නිවනට පැමිණීමටත් සුදුසු ධර්ම සම්භාරයකටයි ධර්ම සම්පත්තියකටයි දම් සභා මණ්ඩපයකටයි දැන් අපි පැමිණියේ කියන සතුටින් යුතුව ධර්ම සාකච්ඡාවේ යෙදෙමු. ප්‍රශ්නය මහරහත් පදවිය ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආර්යයන් වහන්සේලා ලබන ඥාන විශේෂයක් වශයෙන් සිව් පිළිසිඹියා ඥාන දැක්වෙනවා. මේ විශේෂිත ඥාන පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පිළිතුර බුද්ධ ශාසනයේ අධිගම ලබන උතුමන් වහන්සේලා අතරත් පටිභාන පටිසම්භිදාලාභී කියන වචනයක් තියෙනවා. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සඳහා තම හිතේ ප්‍රාර්ථනාවක් ඇතිව පෙරම් පුරාගෙන එන්නට ඕනේ. කරුණු 8ක් ඒ සඳහා පුරුදු කරගත යුතුයි. පෙර බුද්ධ ශාසනවලදී මහානදම් පුරමින් ගතපච්චාගත වත පුරලා තියෙන්න ඕනේ. අට කතා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ජීවිතයේදී සෝවාන් ආර්දී මාර්ගඵල ලබා තියෙන්න ඕනේ. ගරු කටයුතු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා අටක් සම්පූර්ණ වීමෙන් තමයි පටිසම්භිදා ඥාන ලැබෙන්නේ. පටිසම්භිදා කියන්නේ ඥාන හතරක්. අර්ථ පටිසම්භිදා ධර්ම පටිසම්භිදා නිරුත්ති පටිසම්භිදා ප්‍රතිබාන පටිසම්භිදා කියලා ඒ ඥාන හඳුන්වනවා අර්ථ පටිසම්භිදා කියන්නේ යම්කිසි කර්මයක ඵලය පිළිගන්නා නුවණ ධර්ම පටිසම්භිදා කියන්නේ කර්මය පිළිගන්නා නුවණ ඒ වාගේම බුද්ධ ධර්මයේ අර්ථය තේරුම් ගැනීමේ අර්ථ පටිසම්භිදාවයි. බුද්ධ ධර්මය අවබෝධ කර ගැනීම ධර්ම පටිසම්භිදාවයි. ඔය වගේ නිර්වාණය අවබෝධ කර ගැනීම අර්ථ පටිසම්භිදා මාර්ගය අවබෝධ කර ගැනීම ධර්ම පටිසම්භිදාවයි. හේතුව ඵලය පිළිබඳ ව්‍යාකරණ අවබෝධ කර ගැනීම නිරුත්ති පටිසම්භිදාවයි. ඒ අර්ථයයි ධර්මයයි නිරුත්තියයි තුනම තේරුම් කර ගැනීම ප්‍රතිභාන පටිසම්භිදාවයි. මෙන්න මේ විදිහට අර්ථ ඥානය, ධර්ම ඥානය, නිරුක්ති ඥානය, ප්‍රතිභාන ඥානය කියන සතරයි. සිව් පිළිසිඹියා ඥාන කියලා හඳුන්වන්නේ. එය සෝවාන් වෙන විට ඇතැම් කෙනෙකුට ලැබෙනවා. අනිත් අයට ලැබෙන්නේ රහත් වෙන විටයි. සෝවාන් වීමේදී සිව් පිළිසිඹියා ඥාන ලැබූ පස් දෙනෙක් ගැන අට කතාවල සඳහන් වෙනවා. අනද මාහිමියන් වහන්සේ සැවැත් නුවර ධම්මික උපාසකතුමා උපාලි ගෘහපතිතුමා චිත්ත ගෘහපතිතුමා සහ කුජුත්තරා උපාසිකාව ඔය පස් දෙනා සෝවාන් වෙන විටම සිව් පිළිසිඹියා ඥාන ලැබුවා. සිව් පිළිසිඹියා ඥාන ලැබූ අය විශිෂ්ට ධර්ම කතික වෙනවා. ඔය පස් දෙනාම විශිෂ්ට ධර්ම කතිකයන් වුණා. වෙනත් සිව්පිලිසිඹියා ඥාන ලැබූ අය අප්‍රමාණ සිටියා. ලංකාවේත් වැඩ සිටියා. ලංකාවේ ධම්මදින්න මහරහතන් වහන්සේ, මලියදේව මහරහතන් වහන්සේ, සිව් පිළිසිඹියා ඥාන ලැබූ අයයි. බුද්ධ වර්ෂ දහසක් යනතුරුම සිව් පිළිසිඹියා ඥානලාභී අය පහළ වීමේ කාලය පැවතුණා. තමා අවබෝධ කරගන්නා ධර්මය නිවැරදිව, පැහැදිලිව, සවිස්තරව, निराකූලව අනුන්ට අවබෝධ කරවීමේ ශක්තිය සිව් පිළිසිඹියා ඥානලාභී උතුමන්ට පහළ වෙනවා. ඒ නිසා රහත් බව ප්‍රාර්ථනා කරනවා නම් යම් කෙනෙක් ත්‍රිවිද්‍යා ඥාන, අභිඥා ඥාන සහිත සිව් පිළිසිඹියා ඥානලාභීව අරහත් බෝධිය ප්‍රාර්ථනා කිරීම වටිනවා.